කරණීය මත්ත කුසලේන යන්තං සම්සම්පදං අபிසමිත සාන්ත පද නම් වූ නිවන්ට පැමිණීම සඳහා කළ යුතු කුමක්ද? ඔකෙන් පටන් ගන්නවා. මේ සක්කෝ කියනකොට කියනවා දක්ෂයෙක් වෙන්න ඕනේ. ඔය එහෙම තමයි අපි අහලා තියන්නේ කියන්නේ. දැන් අපි තමෝ ක්‍රිකට් ගහන දක්ෂයා. බුදුරණාන්සේ කිව්වේ දක්ෂයෙක් වුණාද සක්කෝ? දැන් නිවන් දකින්න කල යුතු දක්ෂයෙක් වෙන්න ඕනේ. වෙඩි තියන දක්ෂයි. සටන් කරන දක්ෂයි. ඒවා දක්ෂයෝනේ මොන දක්ෂකමද කිව්වේ? සක්ක කියලා කියන්නේ සක්ක කියන්නේ සක් කියන්නේ සුද්ධ කියන එකයි. සුද්ධවන්තයෙක් වෙන්න ඕනේ ඉතින්ලා. සක්කයෙක් වෙන්න ඕනේ. සැකස්මක් ඇති සැලැස්මක් ඇති කෙනෙක් වෙන්න ඕනේ. සක්ක කියන්නේ ඒක. උජුජ. අවංක වෙන්න ඕනේ. සූජුජ. යහපතට අවංක වෙන්න. යහපත් වීම අවංක වෙන්න ඕනේ. සූ කියන්නේ සුවේ හේවත් නිවන. නිවන කෙරෙහි අවංක වෙන්න ඕන සූජුවල. ඇද නැතුව නිවන කරා ඉල්ල වෙන්න ඕන. සුවච. ඒ නිවන සඳහා තිබෙනා වචන දරන්න ඕන. බුදු මුරුදු භාවය කියන්නේ නිවන්ට පිටව විදක් හැඩපරස භාවයෙන් මිදෙන්න ඕනේ. හෙළබරක භාවයේ මිදීමේ ලැබෙන මුරුදු බවටපත් වෙන්න ඕනේ. අනතිමානී න අතිමානී අනතිමානී. අතිමාන නැත්තේක් වෙන්න ඕනේ. මානෙන් ඇතිදැන නොඉන කෙනෙක් වෙන්න ඕනේ. නිහතමානී නෙමෙයි අනතිමානී එකක්. නිහතමානී ඒ තවර්ථය. ඔතන අනතිමානී න අතිමානී කියන එකයි අනතිමානී කියන්නේ. අතිමාන නැති කෙනෙක් වෙන්න ඕනේ. මානෙන් මම ඇති කෙනෙක් කියලා මානෙ නැති වෙන්න ඕනේ. ඇති බවට තියෙන මානෙ. මම ලොකු කෙනෙක්. මගේ தත්ත්වය මේකයි. ඔය ආදි ගතිය රැති රැති වෙන්න ඕනේ. ඒක මුදුන් තිමාන. සන්තුෂ්ස කෝද? සන් කියන්නේ సంతාන. තොස් බවටපත් වෙන්න ඕනේ. ඔය දහම දැක්කට පස්සේ ඇති වෙන සාන්තිය ඇති වෙන ආකාරය. ඔව්. සන්තුෂ්ත. සතුට කිව්වත්ද? සතෝ දැන් සතෝ සතෝස කියන වචනේ සන්තෝෂය කියන වචනේ ගන්න පුළුවන්. ඒක සන්තෝෂය කියන එක අර්ථවත් තේරුම් ගන්න ඕනේ මොන සන්තෝෂයද? නිවන්ට පිහිටපු හිතෙන් ලැබෙනා වූ ඒ ඒ විදහාත් සුවේ සන්තෝෂය. සුබරෝච. සුබර කියලා කියන්නේ නිවනට හේතු වෙන්නා වූ දේ දරණ කියන්නේ. අප්පකිච්චෝට කෘත්‍ය අල්ප වෙන්න ඕනේ. සල් ලෞක වෘත්ති. එතකොට ලෞක වෘත්තිය කියලා කියන්නේ ලය විනාශයටපත් කරන්නා වූ කටයුතු වල ඒවා සලාහරු කෙනෙක් වෙන්න ඕනේ. සරල දීප්‍රයත්නක් කියලා. සරල දීප්‍රයත්නක් කිව්වත් බෑ. ඒතර සරල දීප්‍රයත්න මේ ලෝකේ තියෙනවනේ එක එක විදිහට නිදහස්ව ඉන්නවා කියලා දැන් හිතියට හරියන්නේ නැහැ. ඔතන තියෙන්නේ සල් කියන්නේ සලාහරිනවා කියන එකයි. ලෞක වෘත්තිය කියලා කියන්නේ මේ ලය ලය ලයාන්විත සුඛ හොයන වැඩපිළිවෙල සලහරින්න ඕනේ. ඒ කියන්නේ සුවේ හොය හොයන වැඩපිළිවෙල සලහරින කෙනෙක් වෙන්න ඕනේ. සාන්ත ඉන්ද්‍රියෝච. සාන්ත ඉන්ද්‍රියත් එක් වෙන්න ඕනේ. නිපකෝච. පාක කියන වචනේ කියන්නේ පැහැෙනවා කියන එකයි. නිපක කියන්නේ පැහැෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් කිසි කර්මයක් කරපුවාම ඒ කර්මයේ පැහැෙන විපාකයක් ඇති කරනවා නම් ඒ જાතිය පාප කර්ම වලින් කරන්නේ සතරපත් වෙන්න ඕනේ. යථාර්ථය සඳහා කරන කටයුතු වල දැන් නිවට කටයුතු කරන කෙනාට පැහැෙන එකක් නෑ. ඒ වගේ තමයි නිවට හේතු වෙන කටයුතු කරන කෙනා. නිපකෝච. අප ගබ්බු. ගැප් කරගන්නේම අල්ප වෙන්න ඕන. එහෙනම් ලෝකයේ බැඳීමට හේතු වෙන ලෝකයේ පැවැත්මට හේතු කරන ඒවා අල්ප කරගන්න ඕනේ. ඔව්. කුලේසු අනනු ගිද්සු කුලේට කුලේ ගිල ගැනීමෙන් ඉවත් වෙන. කුලේ ගිල ගත්තා කියලා කියන්නේ ලෝක කුලේට බැඳිලා ඉන්න එකෙන් ඉවත් වෙන්න ඕනේ. අත කුද්දං සමාදරේ. නත කුද්දං අසමාචරේ කියන එකයි නත කුද්දං සමා කුද්දං සමාචරේ කියන පද වෙන්නේ. අසමාචාර වූ කුද්ද දෙයක් නොකරන්නේ කියන්න ඕන. සුද්‍ර වූ අසමාචාර වූ දෙයක් නොකරන්නේ කියන්න ඕන. කිංචි යේන විඤ්ඤෝ පරේ උපදේ ඥානවන්ත වූ අන්‍යෝවිදී උපවාදයටපත් කරන කුඩා වූ වරදක් කියලා වල කියන්නේ වරදක් කියලා බෑ අසමාචාර ක්‍රියාවක් නොකරන්නේ කියලා කුඩා වූ වරදක් සිද්ධ නැති බුදුරන් වහන්සේගේ පවණයි එයායි කියන කරලා පුළුවන් එකක් නෙමෙයි කුඩා වූ සුද්‍ර අසමාචාර වරදක් නොකරන කෙනෙක් වෙන්න ඕනේ සාතන් වහන්සේගේ වැඩ සිද්ධ වෙනවා වකඩින්නේ පැන්නේ ඒක හඳුරන්නේ කර වඳුර වගේ වකරෙන් පැන්නේ යනකොට රහතන් වහන්සේ නම. මොකද සංසාරේ වඳුරු වඳුරෙක් කියලා ඉපදලා අපි ගති ලක්ෂණේ එතන ක්‍රියාත්මක වෙනවා. පිළිඳ වචහාදුර මහරහතන් අතරමක් වශයෙන් ඒක කතා කරනවා. වැරදිනේ වදනේ. මේ වැරදි සිද්ධ වෙනවා. තථාගතයන් වහන්සේගෙන් පමණයි වැරදි සිද්ධ වෙන්නේ නැත්තේ. වචන කියන්නේ ශූද්‍ර වූ අසමාචාර කරන්නේ නැහැ. ඒක සිල්ව වදක් කරන්නේ නැහැ. නෑ නෑ සුළු හෝ වරදක් නෙමෙයි. ශුද්‍රකම් අසමාචාරකම්. ඔව්. අපි විසමාචාරය එහෙම කියන්නේ. ඒ කියන්නේ ලෝකෙට අදපරුදු වෙන කහට ගන්නෙන ඒ වගේ වැඩ කරන්නේ. කොරි කියන පංච දුස්චර්ය කරන්නේ නැහැ කිව්වා නම් ඔර ගැලපෙනවා ඊට වඩා. ඔය කියන විදිහටම ගැලපෙනවා. යේ කේජි පාන භූතත්ති. දැන් අර සුගිනවා කේමිනෝ වන්තු. සබ්බේ සත්තා භවන්තු සුගිතත්ත. සුඛිනෝ වාක්‍යවලදී අපි සුඛයේ ඉස්සරහට විග්‍රහ කරන්නේ. නිවන හැර බොජ්ජංග ධර්ම හැර ආදී වශයෙන් සුවයයි තවසු තවසුයක් නොදකිමි කිය. අන්න ඒකයි සුඛේ. මේ දහම් දැක්කගෙන තමයි භාවනාව වරන්නේ. හේමේ කියලා කියන්නේ නිවනමයි. හේමිනෝ හොන්තු. එනම් නිවන් සුවයෙන් නිවනේ ලබන නිර්භයතාවයෙන් හේමයටපත් වෙන කියන එකයි. නිවන් සුවේට හේමයටපත් වෙන්නේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. මේ සියලු සත්වයෝ මෙන්න මේ කියන්නා වූ භවන්තු සුඛිත. මේ භවයේ කෙලවර කිරීමෙන් ලබන සුඛයටපත් වේවා. භවන්තු සුඛිතත්තා. යේ කේචි පාන භූතස්ති. මේ යම්කිසි ප්‍රාණියෙක් ඇද්ද භූතයෙක් ඇද්ද? දැන් කවුද ප්‍රාණියයි භූතයයි දැනගන්න ඕනේ. ඒකේචි පාන භූතස්ති. ප්‍රාණීන් භූතයෙන් උතන දැනගන්න ඕනේ. කුමක් නිසාද ප්‍රාණීන් කියන්නේ? සත්වයින්ද. කුමක් නිසාද භූත කියන්නේ? දැන් ඔය ප්‍රාණ භූත කිව්වම ඔක ගන්නෙ අන තියෙන අයයි. එයාගෙන නම් තව ඇහැට නොපෙන භූත කියන කොටාසයයි ඔය අදහසක් ගන්නවා. ඔය ප්‍රාණ කියන්නේ පාණය කරන අර්ථයෙන්. ලෝක සත්‍යයේ ප්‍රාණීන් කියන්නේ මොනවද පාණය කරන්නේ? පංචකාමයේ පාණය කරනවා. ඇහෙන් රූප පානීය කරනවා, කනෙන් ශබ්ද පානීය කරනවා, දිවෙන් රස පානීය කරනවා, නාසයෙන් ගන්ධ පානීය කරනවා, කයෙන් පොට්ටබ්බ පානීය කරනවා. මේ නිසා සත්ත්වයින් ප්‍රාණීන් කියනවා. ඒ පානීය කිරීමෙන් ගොඩනගාගන්නේ සංඛාර. ඕකෙන් පහළ වෙන්නේ භූතේ. හතර මහා භූතයන් හැරගත කය. එකම සත්‍යයගේ වැඩ පිළිලක් ඔය කියන්නේ. හතර ගන්නේ අවිද්‍යාවෙන් යනකොට පානීය කරමින් භූතය ගොඩනගනවා. පානීය කරනවා භූතය ගොඩනගනවා. මේක තමයි කරගෙන යන්නේ. අද පෙර භවයේ පානීය කරපුවෙන් මෙලොවට භූතයක් ගොඩ නැගුණා. දැනුත් පානීය කළා පානීය වෙනවා. පෙර භූතයේ භූතය වෙලා ඉන්නවා. මේ ප්‍රාණ භූත දෙකම දැනුත් තියෙනවා. පංචකාමයේ පානීය කරනවා. මතුවර භූතයක් ගොඩ නැගන්න දැන් කර්ම හදා ගන්නවා. මේ හේතු ධර්මයේ හේතුව පානේ පානී ඵලයේ භූත. එහෙනම් ওই හේතු ඵලයේ ක්‍රියාත්මක වෙන තාකල් පාන භූතය. ඒ තමයි මිතරන්නේ ඔය කතියේ. හරි හතුන් වහන්සේ නෙමෙයි. අරියතුන් වහන්සේ පාන ඉවර කරපු අය. පානිත්යෙන් එහාට ගියා. භූතත්වයේ කෙලවර කළා. මේ සතර ගමන යන අවිද්‍යාව තෘෂ්ණා ඇතිය තමයි පානය කරමින් භූතය කොටනක වියන්නේ. ඒකේදී පාන භූතත්වය. තසාවා තහවරාවා. අන්න මේ පානය කරන්න යන අයද. මේගොල්ලන්ට මේ ලෝකේ හරි තොස්භාවක් තියෙනවා. තසාවා කියන්නේ ඒකයි. තොස් වෙනා මේ ලෝකේ දැකලා. පංචකාමයන්ගේ තොස් වෙන අය. තාවරාවා කියන්නේ සාතන් වහන්සේලා කියලා පෙන්වන්නේ අටුවාවල්. සාතන් වහන්සේ මොනවද මිත් වරන්න තියෙන්නේ? සාතන් වහන්සේ අපිට මිත් වරනවා නිසා. තාවර කියන්නේ මේ පංචකාමයන්ගේ රැවරිලා ඒකෙම ඒ භූතයේ ගොඩනගාගෙන. ඒතකොට පංචකාමියු තොස් වෙලා. ඒකේ තැවරෙනවා. තාවරාවා කියන්නේ තැවරෙන හින්දා. අන්න පංචකාමී තොස් වෙලා ඒකේ තැවරෙනවා. තොසුණයයි තැවරිච්චයයි. අසාවා තාවරාවා අනවශේෂා. මෙන්න මේ කට්ටිය ඉතිරියක් නැතුවයි මේ කියන්නේ. අවශේෂයක් නැතුව. ඊට පස්සේ කියන දීගාවා. එතන නයි පොළොංගු වගේ දික්සතු කියලා මේකට පෙන්නන්නේ. දැන් මේ තොස් වෙලා පැවරුණාම මේ පංචකාමයන්ගේ. ඒවා පානීය කරන්නේ. මෙයාට දීර්ඝ වෙන එකක් වෙනා සංසාර ගමන. උන් දීර්ඝාව වෙලා ඉන්නේ ඔක්කොම සතු තමයි. සතර ගමනේ සීමාවක් නැහැ දීර්ඝයි. මේ අවිද්‍යාව වැඩ පිළිවෙල නිසා සසර දීර්ඝ කරගෙන ඉන්නේ. දීගාව වෙලා. ඒ මහන්තාව. ඒ හින්දාම මහන්තාත්තයි. මහන්තාත්තකම් කරන්නේ නොදන්නකම නිසා. සංසාර ගමන දීර්ඝ කරගෙන මහන්තාත් වෙලා ඉන්නවා. දීගාවයි මහන්තාව. මජ්ජිම. ඒ සසර මාධ්‍යයට උඹ බැහැලා ඉන්නේ. ඒ මාධ්‍යයේ මජ්ජිමා මාධ්‍යය කියන නිවන් මාර්ගයෙන් ඉවත් වෙලා. නිවන් මාධ්‍ය උට නෑ විදිලා. රස්ස. එදාම කෙටි වෙලා ඉන්නේ නුවණ කොටයි. රස්ස වෙලා ඉන්නවා කියන්නේ මොට නුවණකින් ඉස්සයි. නුවණ නැති හින්දා. කහානුක ශුද්‍ර ගතියත් වෙලා ඉන්නවා. ශුද්‍ර පාප කර්ම ගතියත්. තූලා ඒකෙන් තැලෙනවා. මේ සත්‍යයේ සත්‍යයේ හැඩරුව නෙමෙයි කියන්නේ මේවට එක එක විදිහ මහත් සතු අලි වාගේ ඇත්තු දෙමිනයි පොළොංගු වාගේ දිගෙවුම් පැතරි ඉබ්බ වාගේ වුම් තුලා හැම කියන්නේ ඒවටනේ ඉතින් ඔවා කියලා තියෙන්නේ සත්පුද්ගල දෘෂ්ටියක් ගන්න නැතුව සීලේ පිළිහරණ කියලා අන්තිම රක් කියනවා. දැන් මෙතන සත්පුද්ගලවමයි මේ කියවන්නේ. දිග එකයි මහත එකයි ඉතින් වැදලි එකයි කියලා. ඒක ගන්න එපා කියලා පස්සේ අන්තිමට කියනවා. ඔතන අපි ඒව ගන්නෙ නෑ. සත්තු ගැන නෙමෙයි ඒක කිව්වේ. සත්වයේගේ ගති ලක්ෂණ. දීර්ඝ සතර ගමනේ දීර්ඝ කරගෙන මහාන් තත්ත්ව වෙලා ඒ වගේම මාධ්‍ය දකින්න නැතුව මාධ්‍යයේ මිදලා ඒ වගේම රස්ත කෙටි පාට නුවණ මොට පාට කෙටි පාටපත් වෙලා කානුබ ශුද්‍ර භාවයට ශුද්‍රයන් බවට පත් වෙලා තූලා. ඔකින් තැලෙනවා. ලෝක දාහයෙන් තැලෙනවා. දිත්‍යාව. ඒ සම්මෝ දිත්‍යාව. මැත් කියන්නේ පේන්නේ නැහැ දෘෂ්ටිගතක. ඒව අද්දිත්‍යා. ඒකමයි මුන්ට පේන්නේ නැත්තේ. මේ මිත්‍යා දෘෂ්ටිය නිසායි මේ ඇත්ත පේන්නේ නැත්තේ. දිත්‍යාව ඒව අද්දිත්‍යා. හේත දුරේ. ඒකයි මේ සතර ගමන දුර වෙලා තියෙන්නේ. වසන්ති අවිදුරේ. අවිද්‍යාන්තකාරය වහන්නේ ඔන්න ඕකයි. භූතාවා. ඉතින් මේ හතර මහා භූතයන්ගෙන් හතගත් එක අරගෙන සම්භවයේ ජීවා සංකාර භවයේ පහල කරනවා. සම්භවයේ කියන්නේ සංකාර පහල කරනවා. සබ්බේ සත්තා මෙන්න මේ සැරිසරන්න ආවොන්දි. භවන්ත සුගිතත්තා මේ නිවන් සුවේටපත් වේවා. දැන් ඉතින් උතර කියන්නේ මොකද්ද අනගහන්නේ මොකද්ද? ලෝක සත්තුන මිතරනවා කියන එනම් මේ නිවන් මාර්ගය පෙන්ලා දුන්නා. නිවන් මාර්ගයට අහක් වෙන හැටි, නිවන් මාර්ගයට ඇතුල් වෙන හැටි, නිවන් වගේ පිට ගියා මේ ලෝකේ අල්ලගෙන මුලා වෙලා ළඟල නැහැටි. ඒකට හේතුවයි සතර දීර්ඝ වෙන හැටි. ඒකෙන් මහත්ත්වයට වෙලා ඉන්න හැටි. ওই ටික තමයි කිව්වේ එදාර දඟලපු අමනුෂේ දේවතාවන්ට. උඹලා මේ දඟලන්නේ කොතනින්ද ඉඳලාද? මේ ගමනේද යන්නේ? අන්න ඒක තමයි වෙන්නේ. දැන් ඉතින් අඬ ගහන්නේ භූතයින්ටයි පෙරේතයින්ටයි ඔක්කොටම අඬ ගහලා. ඉතින් සුඛිනෝවා කේමිනේද බයක් නැතුව සුවසේ ඉඳ ලැබෙත්වා කියලා. ඒකට ඉතින් ගියා කියන්නේ. ඒතකොට අන්න ඒකයි වෙන්නේ. ඉතින් එහෙම කියලා අඬ ගහනකොට දැන් අපි මේ ඒ ආයත දෙන්න හදන්නේ කේජු කන්න අඬ ගහනවා වගේ මේ මේ සුවයක් දෙන්න අඬ ගහනවා. බය නැතුව ඉන්න ලැබින්න කියයිද. මේ සියලු සත්ත්වයින්ටම සැපසිතක් ඇති වෙන්න කියලා. ලයිට් ඇදින් කියන්නේ. ඈ? සම්බි හෙලන ලයිට් ඇදින් කියන්නේ. ඔව්. නේද අපි දැනගෙන කියන්නේ අර්ථය දැනගන්න ඕන. අර්ථය දැක නැත්නම් අපි අඳගන්නේ අර වෙනස් අර්ථයකින්. නේතර අපි දැන් සුඛී නොවා, කේමි නොහොන්තු, සබ්බේ සත්තා භවන්තු කියලා තමයි මේ සියලු සත්‍යයම සුවපත් වෙන්න බය නැතුව වෙලා හිටන් හොඳට සුවයෙන් ඉන්න කියලා අපි කියනවා. දැන් ওই භූත ලෝකවල, පෙරේත ලෝකවල ඉන්නේ විශාල බයකින් තැති ගැනීමට. සුවයක් නැහැ, සැනසුමක් නැහැ. ඉතින් බලාපොරොත්තු වෙනා මේ සුවයයි සැනසුමයි බය නැතුව ඉඳයි ලැබේවා කියලා මෙහෙම කියනකොට. ඒ කියන කියන ගානේ මොකද වෙන්නේ? අරගොල්ලෝ බලාපොරොත්තු වෙන සම්පීම පංචකාම සම්පත් විඳීමේ සුවේ වශයෙන්ම ගන්නවා. අපි සුවපත් වේවා කියන පංචකාම සුවිතපත් වේවා වගේ අදහස් කරනවා. ඒවා කාලා බීලා රසයෙන් ඉන්න කය කෙනකින් කරදරයක් නැතුව හොඳ විඳගෙන ඉන්න ලැබෙනවා බය නැති එක ඒකනේ කියලා අපි ඔය අදහසින් දුකේ මිනෝහන්තු කියනවා. එතකොට අර උන් බලාපොරොත්තු වෙලා තියෙන පෙරේතයා වෙලා තියෙන්නේ තෝව රකින්න ගිහිල්ලා ඕවා පස්සේ ගිහිල්ලා ඕවට ඇලින් බැලින් කරලා ඒකේ අධිකකම තමයි මල පෙරේතයා වෙලා ඉන්නේ. ඒක දැනුම් බලාපොරොත්තු වෙන්නේ ඒ ටිකමයි. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ එක එක සත්තුන්ගේ දඟොත් කියලා ඒ විදිහට කියනකොට හැම විටම බලාපොරොත්තු වෙන අපිට මේ අර ඉල්ලන පංචකාමසුවේ යලි ලබා දෙන්නයි මේ අඳගහන්නේ. බය නැතුව ඒවා විදගෙන ඉන්න ක්‍රමයක් හදලා දෙන්නයි මේ අඳගහන්නේ. මේ මේ අදහස තමයි අමනුෂ්‍යය ගන්න. ඉතින් අරගත්තට පස්සේ අපි දෙන්න හදන්නේ ඒක නේ. මුන් කණ්ඩා හදන්නේ ඒක නේ. ඉතින් එතනදී ලගින එක වැඩක් නෙමෙයි. ඔය ඉතින් එනවා ඒ ඔයාගේ. අන්න ඒක අර්ථය දැනගන්න. සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවං සුඛී සත්තා දැන් මෙතෙන්දී අපි දකින්න සුවේ නම් නිවන් සුවේ අර තව සුවේයක් නැහැ නිර්භයතනක් මේ සතර පැවැත්ම ඉන්නේ නැහැ සක්කෝ භික්කවේ දේවාන බින්දෝ අවිතරාගෝ අවිත දෝසෝ අවිත මොහෝ බීරුච්ඡන් දුත්‍රාදි බලයි මනේ සක්‍ර දේවේන්ද්‍රයත් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් යුක්තයි බයයි පැටි ගන්නවා පාවා යනවා එහෙනම් බය නැතුව සක්‍ර දෙයියන් ඉන්නත් නැන්නා ඉතින් නිර්භය වෙන්න කියලා කියන්නේ කොහේ ඉන්නේ සංසාර ගමන තුල බය නැතුව ඉන්න දෙයක් නැහැ. එන අවතර කිව්වේ මොකද්ද? කේමිනෝ හොන්තු කිව්වේ. බයක් නැතුව ඉන්න දෙයක් ලබන්න නිවන් දකින්න ඕන. එතකොට එහෙම ගත්තට පස්සේ මේ ලෝක සත්‍යයන්ගේ ඊට පස්සේ අපි දකිනවා. මේ ලෝක සත්‍යයන්ටම කියා දෙනවා. සුවේ කියන්නේ නිවන් සුවේයි. නිර්වායතනක් නැත්නම් නිර්වාය නම් නිවනයි. මෙන්න මේකටපත් වෙන්නයි මේ ආශිර්වාද කරන්නේ. ඉතින් අපි පෙන්නලා දෙනවා සතුන්ට ඒක වෙච්ච හැටි. මේ පංචකාම පානය කරමින් ප්‍රාණීන් වෙලා ඒකේ විපාකයේ වශයෙන් සතර මහා භූතයක් දරාගෙන භූත වෙලා ඉතින් ඒකේ පාන භූතත්ති තසාවා සාවරාවා ඒ පංචකාමයේ තොස් වෙලා ඒකෙම දැවරිලා ඉතින් මේ ලෝක යන සත්‍ය අනවශේෂා දීගාව මේකේ මේ සංසාර ගමන දීර්ඝ කරගෙන මහාන්තත් වෙලා ඒක ලොකු දෙයක් කියලා හිතන මහාන්තත් වෙලා මේ මාධ්‍යතොර මාධ්‍ය දකින්න නැතුව ඇත්ත නිවන් මාර්ගය දකින්න නැතුව මජ්ක්‍ධිමා වෙලා ඒ වගේම රස්ස ඒ වගේම නුවණ පිටි වෙලා තේරුම් ගන්න බැරි වෙලා එතකොට කානුක සුත්‍ර බවටපත් වෙලා තැලි තැලි යනවා සංසාර ගමන තැලි තැලි යනවා කානුක තුලා. මේ නිසා බවුන් දෘෂ්ටිගත කිය දික්තාව. මේ තේරුම් ගන්න බැරි නිසා තමයි මේක අදිත්‍ය වෙලා ඉන්නේ. මේ ධර්මයේ යථාර්ථය තේරුම් ගන්න. ඒ ඒවා අදිත්‍ය. ඒකයි දුරේ. ඒකයි මේ දුර දුර ගමන දුර කරන්නේ තියෙන්නේ. හතර ගමන දුර කරන්නේ තියෙන්නේ. වසන්තිය අවිද්‍යාන්ත වාරේ ආවිද්‍ය අන්ධකාරය වහන්නේ ඒකයි. භූතාවා. ඉතින් මේ භූතය දරාගෙන යන්නේ. සංභවී සීවා. මේ සංස්කාර පහල කරන්නා වූ. සබ්බේ සත්තා මේ සියලු සත්ත්වය භවන්තු කිතත මෙන්න මේ කියන්නේ නිවන් සුවයටපත් වෙලා තනසම ලබන්නේ. මෙතන තමයි අරගන්නේ. නේ පරව පරන්නේ කුබ්බේත. ඉතින් එක එක ඒවල කුබ්බැහි ගන්න නොකරවා. මේ කුබ්බේත කියන එක නියමතනේ ඒකයි. නාති වන්නේද කත්තජනව නොකටයුතු ගන්න එකිනෙකාට නොකරවා. ව්‍යාරෝධනා හොස් බව නිසා පටික සංඥා ඒ වගේම බැඳින ගැටෙන මේ ඒ අදහස් නිසා නාඤ්‍ය මඤ්ඤස දුක මිච්චේ ඔවුනොන්ට දුකෙන් ඈතර වීමක් නෑ මාතා යතා නියං පුත්තා කවුද මාතා කවුද එකම පුතා මේ ලෝකේ මව් කෙනෙක් එකම පුතාට කියන කීර තමයි අපි අද කියන්නේ ඔබ මාතා කියන්නේ අමා මෑණියන් වහන්සේ යථා නියම් පුතා කියන්නේ යථාර්ථවත් නියම පුතා. අමා මෑණියන් වහන්සේගේ යථාර්ථවත් නියම පුතා කියන්නේ අරියත් උන්වහන්සේ. මහතා යථා නියම් පුතා ආවිසායක පුතා වන්ටක උන්වහන්සේ තමගේ ජීවිතයේ වරදොර තබලා. අන්නේ ඒකම පුතාගෙන අරියත් උන්වහන්සේ ලෝකේ පහල කරලා දෙන්නේ. ලෝක සත්‍යයට දානුකම්පාවෙන් කටයුතු කරනවා. ඒවා අපි සබබෝධිතු. අන්නේ බුදු පියාණන් වහන්සේ ආදර්ශ කරන්නේ සියලු භූතය. ඒතකොට මාන සංභාවය අපරිමාණ. මෙන්න මේ මාන සංවඩන්නේ. මේ මනසේ සංසිඳන මානසිකත්වය වඩන්න. මෙත්තන්ට සබ්බ ලෝකස්මි. මෙන්න මේ මෛත්‍රිය. සියලු ලෝකයන් කෙරෙහි සිහි කරලා. අප්‍රමාණ මානසිකත්වය වඩන්න. උද්දිත්තිං උද්දං අදෝච සිරියන්ත අසම්බාධං අවේරං අදපතයි. ඉතින් උඩ යට වට කිසි දෙනක මේ නිවන් වෙන බාධක නොවේවා. වෛරකාරය නොවේවා. අසත්පුරුෂය නොවේවා. දිත්‍තිං ජානපගම්ම දිලවා. මෙන්න මේ අර ඉහෙතෙක් වෙන්න මේ සතර දෘෂ්ටියට වැටෙන්නේ නැතුව. මෙන්න මේ අකරේ සීලනේ වෙලා. දසනේන සම්පන්න. මෙන්න මේ දහම් දර්ශනයටපත් වෙලා. නයි ජාතු ගබ්බසේය. මේ ගර්භාවාසයේ දෙන්නා තත්යෙන් නැවත නැවත දෙන්න තත්යෙන් පිටෙන්න. මේ මේ ටික කිව්වට පස්සේ අර්ථය දැනගන්න. එක එකවත් එන්න බුතියෙත් නැහැ. ගර්ණයේ මෙත සූතේ ගෙදර කිව්වහම ගෙදර ඉන්න කෙනෙක් හිටියන මන වල කරද යතේ නිවන් දකින්නයි උන් කියන්නේ අපි අයියන්ද කියලා ඉන්න අපේ යන්නේ. අපිට පුළුවන් ඉක්මනට මේව අතාරින්න. දීපල අතාරින්න කියනවා. ඔක්කොම අතාරින්න ඉතින් ඒවලු අපි කරදරේට වැහලා ඉන්නේ කියනවා. ඕක අහන්නද මෙතෙන්ට අපි අය යන්න කියලා හරි යන්න යනවා බැරි අය. පුළුවන් කෙනා ඇත්තනේ නම් මේ කියන්නේ. අපි මේ උගුල වැහලා ඉන්නේ. මේ කියපු දහම දන්නේ නැති හින්දානේ. අදහස් ගන්නකොටම චිත වෙලා යනවා. හිතාබෝධි. එරේ චිත සුගතියට යනවා. ওই දෙකෙන්ම විදිනවා. බැරි කෙනා යන්න යනවා පුළුවන් කෙනා මිදෙනවා. මොකම වටිනා දහම් තමයි අර්ථ හැඟවිලා තියෙන්නේ. සාමාන්‍ය භූත රෝගීකම කච්චත් මේ ධර්මහාලා ඒකෙන් නිදන් කොහොමද? පුළුවන්. ඒ කියන්නේ භූතල වගේ කියලා අපි කිව්වට. ඒ ලෝකේ ඉන්නා নানা ආකාර මට්ටමේ අය. හතර පාරකට වෙනත් බැව්ව ලබුවාම නෙමෙයි භූත ලෝකේ ඉන්නේ. මේ ලෝකයේ භූත ලෝකේ එකක්ද වෙනද? භූත ලෝකෙම කොටසක්. දැන් භූත කියන වචනෙන් අරගත්තට ඒක එක කාලයකට වචන වෙයි. പ്രേත ලෝක භූත ලෝක ආදී වශයෙන් කියනවා අන්තරාභයික කියනවා ගන්ධබ්බ කියනවා. ඔය නොඑක් නොඑක් ආකාරයෙන් ඒවලංගේ මේ ක්‍රම අනුවයි එක පෙන්වන්නේ. ඒගොල්ලෝ ඒ ඒ තැන ගත කරන ආකාරය. දැන් කලුවා කියනවා, ජයසේන කියනවා, මිත්‍යා කියනවා, ඒක විදිහට කියනවා. මිටි නිසා මිත්‍යා කිව්වා, කලු නිසා කලුවා කිව්වා, නම් තිබ්බ නම නිසා ජයසේන. මේ කාටම කියපු නම් තුනන්නේ. ඒ වගේ භූතයා කියනවා, ප්‍රේතයා කියනවා, පිසාචයා කියනවා, කුම්භාණ්ඩයා කියනවා. මේ එක එකනාගේ තියෙන ඇඟේ තියෙන කෑලි වල හැටි වෙනලා, ගති ලක්ෂණ වෙනලා, එක එකම එකම ගති ලක්ෂණ ඇත්තෝ පෙන්වන්නේ ඒකෝ නංකා කියලා. මේ තියෙන්නේ. ඉතින් මේක වෙන් කරන්න ගියාම මේ ගති ලක්ෂණෙන් ඒ නම හැදිච්ච හැටි කියයි. ඉතින් අමනුෂ්‍ය විවාහකම් කරලා අරවා මෙයා කියලා හිටන් ගියාය. කලගෙඩියක් හිට අණ්ඩයක් හැදෙන. එහින් ආය වෙලා හිටන් ඉන්නවා ඉතින් ලැජ්ජා වෙයි. ඉතින් උන් තමයි ලැජ්ජායි. ඉඳ ගන්න බෑ, යහ ගන්න බෑ, වනවන යන්න ඕනේ. ඉතින් කුඹයක් වැනි අණ්ඩයක් තියෙනවා කුඹ අණ්ඩ කිව්වේ. අර ප්‍රේතේ පිට ඔගේ දාවනවා. දැන් කුඹාණේ කියලා අමනුෂ්‍ය ආදී යන්නේ. ප්‍රේත ලෝකේ උපන්න නම් ඒ වගේ වැඩ කළා ඒකේ විපාකයක් වශයෙන් විශාල අණ්ඩකෝෂයක් ඇතුළේ උපදිනවා. උඩ කියන කුම්භාණ්ඩය. ඉතින් හිත අනුන්ගේ හිතට අසහනය ඇති කරවල යහපත් ගුණ පිස දමලා ගිහිල්ලා ඒකෙන් ඉපදිලා උන් හිතේ විසිටේ ඉන්නවා. ප්‍රසාදේ. අරම කොටසම තමයි අර කියන්නේ. ඒ කොටසම අදි ගති ලක්ෂණ ඒ කොටසේ ඉන්නවා එක එක මට්ටමේ ගති ලක්ෂණ නැති ඒ පාප කර්ම ගෙවන අය. ඒ ගති ලක්ෂණ වලින්. নানা ප්‍රකාරයි. නානත්කාය නානත් සංඥා කියන්නේ ඒවා. ඒ කොටසේ. ඉතින් ඒතකොට ඒ කොටස් තමයි නම් තියෙන්නේ. ඔබ වෙනම අමුතු જાතියක ලෝකවල ඉන්න කොටසක් නෙමෙයි කියන්නේ. අන්තරාභාවික කියන්නේ ඉතින් පැවැත්ම තුළ ඒ අතරක යන හැටි. එයා අන්තරාභාවික කිව්වා. කන්දෙහි එල්බගෙන ජීවත් වෙන නිසා කන්දබ්බ කිව්වා. හ්ම් දුතිල දුර්ගන්ධය එල්බ ගන්නවා සීල සුගන්ධය එල්බ ගන්නවා. ඒක තමයි සංකාර කන්දබ්බ. ඒකෙන් ජාතිය උපන්නට පස්සේ දුතිල දුර්ගන්ධය එල්බ ගත්තාය අසුචි ගඳ ජරා ගඳ ඒවට ආහාර ගන්නවා. ඒකේ යාති. සීරසු ගන්ධය එල්බ ගත කට්ටිය මල් සුවඳ, මුල් සුවඳ, ගිනි සුවඳ, පළතුරු සුවඳ, ඒ මට්ටමින් දුම් සුවඳ ඒවට එල්බ ගන්නවා. ඒවා දේවමෙත්. සීරසු ගන්ධය එල්බ ගත කට්ටිය සංකාරයේ සීරසු ගන්ධ. ඒකේ ලබන යාතිය ලෝ සුවඳ. සුවඳ ආග්‍රාණය කියලා ඒගොල්ලෝ ආග්‍රාණය නෙමෙයි සුවඳ තමයි උරා ගන්න. ශරීරයේ. ඔය සමහර පාරේ වුණා අපිට අලසුවඳ වලින්. ඔව්. ඒ ප්‍රේතාත්ම ඒ ප්‍රේතාත්ම වල. දුස්සීල දුර්ගන්ධය එල්බ ගත්තාම පිල්ලු ගඳ, ජරා ගඳ, මල මුත්‍රා ගඳ ඒවට එල්බ ගන්නවා. ඒව උරා ගන්නවා. හරියට අර අපි කඩදාසියක් අරගෙන දැම්මොත් එහෙම වතුරට හිත උරා ගන්න. අන්න ඒ වගේ ඉබිනව නෙමෙයි කරන්නේ. ඒ ළඟී යනකොටම පුස්කාල උරා ගන්නවා. කටෙන් කනවම නෙමෙයි. ළඟට යනකොටත් පුස්කාල ඉඳලා ගන්නවා. ඒවා. මේ එහෙම කොටසක් ඉන්නවා. ඒ ශරීර වල හැටි. කන්නම අවශ්‍ය නැහැ. කෑම කන්න පුළුවන් ගොළුත් ඔය අතර ඉන්නවා. ඒ වගේ ගන්ධයේ ආහාරයක් වශයෙන් නිර්මාණය වෙලා එනවා ඒගොල්ලන්ට. ගන්ධබ්බ කියන කොටසේ කූඹිත් ඉන්නවා. කඩිනිමිත් ඉන්නවා. කඩියෝ දිමියෝ කූඹියෝ කලගැටියෝ ඒ ඔක්කොගේමත් ඔය කියන කොටසේ ඉන්නවා. මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි. සත්තු සතුන් හැම සතෙක්ගෙම සුද්ධ කොටසක් ඉන්නව නොපෙනෙන ලෝකේ. හා. පළකැටි ගන්ධබ්බේ ඉන්නවා. ඒ කියන්නේ මෙතනින් ගිහලා ඒ අද්දව ලබාගෙන ඉවරද? නෑ මේ ඒ අද්දවේම අවස්ථා දෙකක් ඔය තියෙන්නේ. කායික මේ කායික ලබනව කාර්ය කායවත් මස්ලේ කායක් ලබන අවස්ථාවයි. ඔව්. ඒ දෙක සූක්ෂම කායික අවස්ථාවයි. මේකෙන් චුත වෙලා චුතියේදී හදාගන්න අවශ්‍ය චුතියේදී හදාගන්නකොට සංකාතම ගතිය හදාගන්නවා. ඔව්. හදාගෙන ගතවලදී ඉන්නවා. අනේ. දැනක් කවුරුම එතෙන්ද යනවා. අන්න ගැලපෙනවට නම් එතෙන්ද යනවා. අපෝ මේ අවස්ථාවේ සංජාතික අවස්ථාව. ඒ කියන්නේ මේ ජාතිය රවුට් ලෝකයේ තියෙනවද? මේ වගේම තියෙනවා. මිනිස්සු ඒවා දන් දන් වෙලා ඉන්නවනේ සතුත් සම්සතාව. ඉන්නවා. ඔක්කොම සතු ඉන්නවා. සම්සතාව ඉන්නවා. ඔව්. සිටින් පස්සේ ඒව ගන්ධබ්බ නැතුවත් ඉන්න පුළුවන් නේද ඒ කියන්නේ සුතු එතනම ප්‍රතිසන්ද වෙන්නත් පුළුවන් නේද සුත වෙලා කොච්චර මොහොතකේ පරිසන්දිය ලැබුවා ගන්ධබ්බ අවස්ථාවට වෙන තමයි මේ පරිසන්දිය ලබන්නේ දැන් අපි මෙතනින් ඇවිපිය ගන්න මොහොතේ ගියා. මේ අපෙන් නේ කී කොහේ යන්නේ? මේක රටාවක් තමයි ගමන යන්නේ. ක්ෂණිකව ගියත් දික්කලකක් වක්කල හැමින් හරි වමරෝ උපදින්න පුළුවන්. ඒ චුදේලා පටිසන්ධිය ලැබල හිටන් පටිසන්ධිය පස්සේ ඒ ලෝට යනකොට. එයාගේ මොහොතක් හරි යනවා. ගන්ධබ්බේ. හ්ම් ගන්ධබ්බ අවස්ථාවේ පරිවර්තනය වෙනවා. පොරෙන් සංජාති අවස්ථාව. අර එහෙම තැනක් නැතුණා තමයි කාලයක් අල්ලලා ඉන්නේ. ඔයා උප්පත්ති ආ ඒකම හැබැයි කාලේ. උප්පත්ති වෙන දෙනක් එන්න ඕනේ ඊට පස්සේ. ඔක්කාන්ති වෙන දෙනක්. ආ මේ සංජාති අවස්ථාවේ ඉන්න කෙනාට සිංහල මොදන් කරලා එයා ඉරොස් මතවට ගන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එයාට මේ මේ ඇහෙන පේන කෙනෙක්. නොපෙන කෙනෙක් නෙමෙයි. මේ ශරීරයේම තියාගෙන ඉඳලා මේ අපි ඉන්නේ. ඒ ඇහෙන පේන ශරීරයේ මේ කූඩුවක් ඇතුළේ තිබ්බහා සමානයි. ඒකේ මේකෙ රින්ගා වෙන්නේ. ඒ ශරීරය එක සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ශරීරයට දැනීම දැනෙන්නේ ඒ ශරීරයට. මේක ඒකට ආධාර කරනවා. ඒ දැනීමට. අපි ඒක සංවේදනය කරගන්න බෑ. අන්න ඒකයි කියන්නේ. අපි වෙන් කරගන්න බෑ. දැන් අපි අතේ මේස් එකක් දාලා තියලා. මේස් එක කඩ ගාපුවාම අපි අතර දැනෙනවා. හෑ අතර නිකම්ම අපිරියාව දැනෙන දැනීමට තමයි උඹ කඩුයි. මේස් එක දැම්මම දැනෙන දැනීම. දැන් මේස් එකට අපි ඉස්සාවේ පිළිලා තිබුණේ නෑ. නම් මේස් එකේ ඇති වෙනා වූ ස්පර්ශයේදී ඇති වෙන කම්පණී ඒකට ඇඳිලා තියෙන අතල් දැයින් නිසා අර ස්පර්ශ කරන විදිහටම අපිට අතලක් දැනෙනවා. අන්න ඒ වගේ දෙයක් තියෙන මේ ශරීරයේ. මේ ශරීරයේ අතුරු ක්‍රයෙන් තියෙන මනෝමය කායිකත්වේ. මේක අතුරු ක්‍රයෙන් තියෙන නිසා. මේ කායේ කම්පණය ඒකයි දැනෙනවා. ඒකයි වෙන්නේ. මනෝකායෙන් අපි සාමාන්‍ය අපි භාවනා කරලා මනෝකායෙන් ඇවිදින්න පුළුවන් කරගෙන පුළුවන් පුළුවන් එහෙම ඇවිදින්න නැත්නම් භාවනාවක් තුළින් විතරක් ඒක කරලා යන්න ඕන නැත්නම් ඉබේම යවෙනවා හ්ම් ඒ කියන්නේ මෙහෙම ඉතලා හුරු වෙන්න ඕනේ භාවනාවක් තුළින් ඉතලා මන නිදහස් කරලා පුරුදු නම් නිදහස් මානසිකත්වයේ මේකයි අතහැරලා මේකයි තුලම ඉන්නවා ඊට පස්සේ මේකයි තියෙන බැඳීම අහ කරගුවාම මේකෙ ලෙහිලා යන්නේ ලෙහිලා මේ තුලම ඉන්නවා ඊට පස්සේ ඒ දෙහිච්ච කය තුලින් පුළුවන් මේකයි පැත්තක තියලා හිතන අහකට යන්න. එතනදී දාතු කියනවා දන්දබවති මොකද ආවේ කියන්නේ. ඇක්සල් බුඩි ඒක තමයි යන්නේ. අනේ ඒක කියන්නේ. ඒකෙන් අහකට යන්න පුළුවන්. ඒකත් දැන් වාෂ්ප ස්වභාවයේ තියෙන ඒ කියන්නේ ඝන ද්‍රව්‍ය තියෙනවා. ඔව්. ඝන ද්‍රව්‍ය කියන්නේ මෙහෙමයි. අර බොහොම ඒක සියුම් කොටසක්. බෑ එහෙම යන්න බෑ. ඒ මට්ටම. ඒක කුලගේ යන්න පුළුවන් තරක් යන්න. අන්න ආවේ. ඒක තමයි මට්ටම. ගඳ දුරද මට්ටම. ගඳ දුර මට්ටම. ඔව්. ඒ මනුස්සයෙකුට බීජ බෝලයක් ඇතුළේ සම්පූර්ණ වහබයක් ඇතිවෙලා මේ සම්බුඩි කෝ යන්න බෑ කිව්වා. යන්න බෑ. ඒක ඇතුළ නම් ඔව්. ඒක ඒක ඒක කොටසක්. අභිඥා කියන්නේ තව කොටසක්. සතර ඉදිපාද වැඩි කෙනෙකුට. ඔක පරමාණු කලයි. ආ පරමාණු ක්‍රම පුස්කල පිටේ නෑ නේද? එහෙම කියන්නේ. ඒ මනෝකය එකක්. පරමාණුව කරන්න පුළුවන් අවිඥා ශක්තිය තව එකක්. ඒක පුරා පිළ එකක්. දැන් මනෝකායිකත් ඒ යන්නේක নানা ප්‍රකාර අවස්ථාවල කරගන්න පුළුවන්. ඒතර දුරදිගට යන්න ඕනේ නැහැ. ක්‍රමයක් කියන්නේ ඔය ධර්ම මාර්ගේ වඩනකොටම ඒ නිදහස් වෙලා කායිකත්වය තුළින් නිදහස් වෙන අවස්ථාව එනවා. ඒක අහවල් වෙලාවයි කියන්න බෑ. ඊට පස්සේ ඔව්. ඒක දීලා අපි දැන් මෙතන ඉඳලා වෙනදකට දීලා ඒකෙන් බල්ලා ඉන්න පුළුවන්. එහෙමත් යන්න පුළුවන්. ඉතින් ඔය ගණී බාන කය විච්ච තරමටයි ඒක දැනෙන්නේ. ඉස්සෙල්ලාම එන්නේ සියුම්. ඉස්සෙල්ලාම ඒ ඒකට ගැලපෙන ලෝක ස්වභාවය යනවා. එහෙම වැල්ල වැල්ල හුරු වුණාට පස්සේ තමයි ඒක සකස් වෙලා මේ ලෝකයේම කය පැත්තකට දීලා පැත්තකට බලන්න පුළුවන් තත්ත්වෙ ඉන්නේ ඊට පස්සේ. ඉතලා මනස කියන මනෝමය ඉරිදි ඉසෙල්ලා. ඉරිදි විද දෙවෙනියට. මනෝමය ඉරිදි කියන වශයෙන් පැන්නේ අර තාම සියුම් තත්ත්වේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න ඕනේ. ඔය අපි මෙතන ඉන්නේ වාහනේ පහල තියෙනවානේ. ඔව්. දැන් මෙතන ඉඳලා ඒ විදිහේ ඇත්තම ඉන්න වාහනේ ඇතුලේ දැනට බලවත් තියෙන්නේ. ඒක බලාගෙන ඉන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එහෙම තමයි කියන්නේ. අපි ඇත්තලින් බලන විදිහට මේ ඒ විදිහට බලාගන්න පුළුවන්. ඒක මූත වෙනසක් නෑ ඒක. ඒක ඒ වැඩිම මෙහෙමයි. ඔය වැඩිීමේදී ඒකට අහු වෙන්න ඕනේ යාගේ දිවැටක්. කර්ම විපාකෙදීන් හරි, කුණ්ඩේදීන් හරි වැඩි මට්ටමක් තමයි සාමාන්‍ය වෙලෙ තියෙන්නේ. ධානයේදී වැටුනොත් මේ දිවන හතර අවස්ථාවට වැඩින්නේ. පහන් එළියෙන් පේනවා වගේ, සරු එළියෙන් පේනවා වගේ, හඳ එළියෙන් පේනවා වගේ, එළියෙන් පේනවා වගේ. නෑ ඒ අරිහත්ත්වයට පස්සේ මේ අරහත්ත්වයේ තියෙන කෙනෙකුට. ඉරේලියෙන් පේනවා වගේ ඔක්කොම බැලියයි. එහෙම ඉන්නවා කිසිම දෙනෙක් හොර කරන්න බෑ. ඇහිපිය ගහන මොහොතේ වරසක් වල ගිහලා ඉන්න පුළුවන් ඔක්කොම දැනගන්න පුළුවන්. සාහස් කියන්න බෑ. යන්තම් නමක් ගෝත්‍රයක් නම ගත්ත ගමන්ම ඉන්නේ අහවත් වෙනයි වෙලා තියෙන්නේ මේකයි. ඒ ඔක්කොම බැලිය. හැබැයි අරිහත්ත්වයටපත් වෙනකන් ඒ තරම දීක්ෂියෙන්ස් වෙන්නේ. ඔව්. ඒකයි. ඒතකොට සමහරවිට අර ඒක ප්‍රාථමික දුර අර ඉස්සබල කටිපොල්ල ඉඳලා ඔය ඒක ඒ ගත්තේ මේ අපි ලෞකික ශාස්ත්‍රයක්නේ. මරණාසන්න මොහොතකදී පුද්ගලයෙකුට ඇති වෙන හිත වේගයට අනුකූලව කායික පරිවර්තනයක් වෙනවා. මේ ශරීරය ඉතින් ඉවත් වෙලා ගියර කායික වෙච්ච පරිවර්තනේ එහෙමමයි. ඒක හිස් කබලේ පිටින පදන් වීමක්. දැන් අපි හිතමුකෝ අපි යකඩ කෑල්ලක් අරගෙන ඉන්න සාමාන්‍ය වාණි කෑල්ලක් අරගෙන අපිට එක එක මට්ටමකට පන් දෙසියා ගන්න පුළුවන්. තිබ්බ මට්ටමකට අනිසර ගහනකොට ඒක හද වෙනවා. සමාන යකඩ කෑල්ල ටික සමාන වාණි කෑල්ල ටිකක් ගන්නවා. මට්ටමක වාණි. දැන් ඕක කම්මල් කරුවෙට පුළුවන්. එක එක මට්ටමකට පන් දෙසියා ගන්න. ඒ වාණි කෑල්ල ටික. කට් කරලා ඒකට අවශ්‍ය කරන මට්ටමට නිමලා වතුර දාලා ඒක මට්ටමක් ගන්නවා. පදන්නේ එක එක මට්ටමේ පන්නනේ. ලුණු කැටේ මට්ටමට හින්න ගන්නවා නියම් පගෙන කැඩෙන මට්ටම. ඒ තව මට්ටම. එතකොට කොරකහ කොරකහ මලේ ස්වභාවයට කියලා පන්නනේ ගන්නවා. මේ වගේ පන්නනේ ගත්තහම අපි එකම යාතිය යකලාගෙන පන්නනේ ගත්තාට පස්සේ අපි තට්ටු කරනවා. තට්ටු කරන එකින් එකට වෙනම අන්න ඒ වගේ තමයි මේ ඔලු කබලේට තට්ටු කරනකොට දුගතියට ගිය කෙනාගේ තියෙන එක තරහ රසායනයක්. ඒකට අනුව සතු කරපුවා සද්ද වෙනවා. දැන් ඔය පරීක්ෂණය අදක් කළේ නැහැ. ප්‍රයුක්තම කරලා බැලුවොත් නැති තමයි තියෙන්නේ. ඔය කීපයකට අරගෙන සතු කරනේ සතු කරනේ යනකොට සමාන උල් කටු වල සද්දේ කොම්පියුටරේ හකුරු වල ගත්ත හැකියි. අර ගිනිවිලා ක්‍රමයල්ලා ගත්තා නම් කියන්න පුළුවන්. කටු කැලකට සතු කරලා ඉඳන් මෙයා වගේ හවදනයි කියලා. සුභදී දියන් සුභදී කියන. ආ එහෙම කියන්නේ වෙන දක්ෂතාවයක් නෑ. ඒක ඒක ශාස්ත්‍රයක්. ඊට පස්සේ අර රහතන් වහන්සේගේ ඉස්සරහ රහතන් වහන්සේ ඉස්කවතට කරම හොයන්න බෑ. ඒ කියන්නේ යහුනේ. වංගීෂ කියලා සත්නේ තමයි ගෙනාවේ ටික. බුදුගන් වහන්සේලා කිව්වා මෙහෙම ඔයාලා කරන්න පුළුවන් කියලා. බුදුගන් වහන්සේ කිව්වා හොඳයි මම ඔළුව ටික හොයා දෙන්නම් එන්න කියලා. මේ කියන අවශ්‍ය හැමලු බුදුරණන් වහන්සේ දැනුම් දීලා ආරම්භ තිබුණා. මොකද මේ බුද්ධලා ඒක නිකන් ශාස්ත්‍ර වෙන්නක් නෙමෙයි. ඊට යහපතක් වෙනවා දැනගෙන. ඊට පස්සේ කෙනෙක්ට දුන්නා. දුන්නා කටු කරගෙන මට අවශ්‍ය දිව්‍ය ලෝකෙ දෙලා ඉන්නේ. බුදුරජාණන් ප්‍රාර්ථනා කරනවා බොහොම ජය වේ සාත්‍රි ඒක ඇත්ත. එයා එහෙම තමයි පිළිගලා තියෙන්නේ. තව එකක් දෙනවා. දුන්නාම කියනවා මෙයා චාතුර් මහ රාජ්‍ය දීපන් කෙනෙක්. මෙයා මනුස්ස ලෝකෙ උපන් කෙනෙක්. මෙයා තිරිසන් ලෝකෙ උපන් කෙනෙක්. බුදුරජාණන් හදේ අනුවාද කරනවා. බොහොම හොඳයි. අන්තිමට කියනවා මේක බලන්න කියලා. ඒ ශාස්ත්‍රය යාලන්නේ මේක මට මෙච්චර කාලයක් හම්බෙලා නැහැ මෙහෙම උණුපත්තා. මේ ශාස්ත්‍රය මම දන්නේ නැහැ. මෙයා උපන්ද. මෙයාට වෙච්ච එක මම නම් දන්නවා. අනිවාර්යයෙන් ඒ ශාස්ත්‍රය දෙන්න කිව්වා. ඒ ශාස්ත්‍ර දෙන්නට දෙන්න බෑ. ඒකට තියෙන ක්‍රමයක්. පැවිදිලා ප්‍රතිපත්ති පුරලා මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒකට පුරුදු කරගත්තාම ඒක හම්බ වෙයි. ශාස්ත්‍ර ලෝභයට වැහිදි වුණා. වැහිදිලා ඔක්කොම පැත්තකින් දානවා හරියට පත් වුණා. ඊට පස්සේ ඔළුවට හෙලි ඉවරයි. මේ වගේ අවිඥා එන්නේ භාවනා කරගෙන යනකොට ධ්‍යාන මට්ටම මොනවාගේ එකක් නේ? ඔව්. නෑ ධ්‍යාන මට්ටමට ගියාට පස්සේ මේ කවක්තාවල ඒක මතුවෙනවා. 아무튼 කරන්න දෙයක් නෑ. ඒ මට්ටමේදී වැඩිලා එන වෙන මට්ටමේදී මතු වෙන්න පටන් ගන්නවා. ඒවා ඒ තැනදී පුළුවන් වෙනවා ඒක කරන්න ඕන. සමාසම් තේරෙන්නේ. ඔව් දැන් අපි හිතමුක අපේ අතේ අපේ අතේ ස්නායු අප්‍රාණික කරලා නම්. අපි හරිගෙන ඇඟිලි නමන්න කියලා. දැන් එයා නමන්න හිතුවර නැමෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඉස්නායු වෙන්නකොට නමන්න කියලා දැන් පොඩ පොඩ හොල්ලන්න පුළුවන් වෙනවා. හැබැයි හෙල්ලේවා හෙල්ලේවා කියන්නේ නෙමෙයි හොල්ලන්නේ. හිතෙන්ම හොල්ලනවා. ඊට පස්සේ වඩින්නම් මම එකයි දාලා නැමිය හැකි. දැන් තව ටිකක් ඉස්නාගේ ප්‍රබෝධන හරියා. දැන් මේ ගන්න පුළුවන්කම තියෙනවා කියනවා. ඒ කියන්නේ ඇකිලේ වගේ ලකුණක් නෙමෙයි දිගහැරේ වගේ දිගටනවත් නෙමෙයි. අකුල අකුලන හිතම එනවා අකුලගෙන එනවා. දිගන්න හිතම එනවා දිගහැරගෙන එනවා. ඒ වගේ ඉරිදි වල හිතම එනවා ඉරිදිට යනවා. ඉරිදි යාවා යාවා කියලා අනේකක් නෙමෙයි. එහෙම එකක් කරන්න පුළුවන් බව Tamanටම වැටහෙනවා හිතට. හිතේ ඒක ප්‍රගුණතාවය ලබනවා. නිරෝධ සමාධිය අදිස්ථාන කරලා ඒකට සම්බන්ධ වෙනවානේ මේ දැන් නිරෝධ නිරෝධ මහාපත්‍යයේදී අදිස්ථානය කරනවා යම් කාල සීමාවට කරනවා. ඔය කිව්ව හැටිද? දැන් ගුරුවරයා මට කතා කළොත් විශේෂ අවස්ථාවක ඊට කවුරුහරි කතා කළොත් ඒ වෙලාවේදී මම මේ මේ කියන්නේ දැන් නැගී ඉන්නවා. එතකන් නිරෝධ මහාපත්‍ය ඉන්න ගැන හබදිනවා. සාහිතින් කතා කළාට ඇති. කන්ට ඇහිලා නෙමෙයි ඇවිදින්නේ. ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. කොහොමත්ම මේ මේ ලායකම් මේක අදිස්ථාන කරොත් එහෙම කොහොමත්ම මේ එහෙම ඉන්න එහෙම කළොත් එහෙම වෙනවා. ආය ගමනා කළත් බෑ. මොනවා කරන්නේ? ඒ අදිස්ථාන කරපු වෙලාවේදී මුලදී කරපු අදිස්ථාන යනවා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නෑ ඒ කියන්නේ පංචවිද වශීතාන ආවර්ජන සමාපර්ජන අපි තියෙනවා අදිත්‍යාන, උද්දාන, පච්ච වේකන කියලා. ඉතින් ඒවා හුඟාතුරට තියෙන අපේ ඒවා නෙමෙයි අපේ පොතවල තියෙන්නේ මේ මේ යෝගීගේ පංචවිද වදීතා. ඔය විසුද්ධි මාර්ගයේ නෙවෙයි තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ ඒක වදීතාවයක්වත් අමුතු ප්‍රගුණ කරන්න දෙයක් නැහැ. මැටිගුලි හදාගෙන බල බල ඉන්න දෙයක් නැහැ. මේ වර්ණ කඩින කියලා හදාගෙන කඩින බණ්ඩල බලන දෙයක් ඒවා මුකුත් නැහැ. ඔය ඔක්කොම අපිට ඒ Hindu යෝගීන්ගේ ක්‍රමාභාසයෙන් අරගෙන ත්‍රිවේද පරප්‍රාප්ත බමුණෙක් වශයෙන් හිටපු බුද්ධඝෝෂ සාමුදුර එයා තමයි ඔයාලා ලියා දෙන්නේ අපිට භාවනා ක්‍රම කියලා. ඉන්දියාවේ භාවනා ක්‍රමය මෙහෙට දුන්නේ. ඔයාට කක බුදු ගන්නාන්ති දේශනා කළේ නැහැ මැටිකුඩි හදාගෙන ඉහි භාවනා කරන්න. ඔව් මේ ආගම තිබෙන එකම භාවනාව බුද්ධාගම තියෙන එකම භාවනාව ආපෝ ධාතුව නිසාවත් තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව වර්ණ කිසිම දෙයක් නිසාවත් අරකට දරාගත දෙයක් නිසාවත් ඒක එකනගේ වදන නිසාවත් වර්ණ එකක් නෙමෙයි. ඒ කොහොමත් ඇලවන්න බාන තමයි ඒතං සම්තං ඒතං පණීතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්ක විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති මෙන්න මේකයි බෞද්ධයන්ට අදාළ. ඒම සාන්තයි ඒම ප්‍රණීතයි. හැබැයි දහම දැකලා තියෙන්නේ බනහලා. දැන් නම් ඒ සාන්ත ප්‍රණීත නිවන දකින්නේ. මොකක්වා බනහලා ඒක අවබෝධය ලැබලා තියෙනවා. මොකද්ද සාන්ත ප්‍රණීත? යද්දං සබ්බ සංකාර මේ සංකාරයන්ගේ සියලු සංකාරයන්ගේ සමතයක් ඇද්ද. ඒකයි සාන්ත ප්‍රණීත. සබ්බූපති පටිනිසග්ගෝ මේ සියලු උපාදානයන්ගේ බැඳීම් වල ඒ බැඳීමෙන් ඉවත් වීමක් ඇද්ද? ඒකයි සාන්ත ප්‍රණීතය. සංහක්කයෝ මේ සංහාව ක්ෂේත්‍රීමක් ඇද්ද? විරාගෝ විරායක බවක් ඇද්ද? නිරෝධෝ නිරෝධයක් ඇද්ද? නිබ්බානන්ති මේ බැඳීමෙන් නික්මීමක් ඇද්ද? අන්න ඒකයි සාන්ත ප්‍රණීතය. වෙනමට සාන්ත දෙයක් ප්‍රණීතයක් මේ ලෝකේ කියන්නේ එකක් නැහැ. මගේ හිත දිනේ එතන. ඔතන හිත තියාගෙන බලන්නයි කිව්වේ. අල්ලාගත්ත එකම කතිනයක්වත් උතන නැහැ. කාගෙන්වත් අහගත්ත හේකුත් නැහැ. තමන්ගේ යථාබෝධයේ අවබෝධ වෙච්ච ධර්මයේ සත්‍ය තීරණය විතරයි තියෙන්නේ. බෞද්ධයන්ගේ එකම අරමුණ උච්චරයි. අරමුණු කරනවා කියන අරමුණ නෙවෙයි සතිය තියෙන්නේ. අරමුණු කරන්නේ ලෝකේ තියෙන්නේ. නමුත් අපි කතාවට කියනවා නිවන අරමුණු කරනවා කියලා. නිවන සිහි කරනවා. සතියේ ගෝචරයි. මේ නිවනේ මෙවිද හිත තිබ්බ දෙයක් නැහැ බෞද්ධයෙකුට භාවනාව. මොන භාවනාවක් තිබුණත් අර කියන්නේ නිවනට හිත පිටව භාවනාව කියනවා. ඒක කෙලවර නිවනම ජීවිතය තියෙනවා. නිවනින් කරන ආශිර්වාදී තමයි මිත් වැඩි. මේ ඔතෙන්දී සීක තේරුම් ගන්න. අනේ මේ ලෝක සත්‍ය දුක් විඳින්නේ මොනවා කරන්නේ හේතු ඵලෙින්. පව් කළා නම් විඳින්න ඕනේ. මොනවා කරන්නේ? කරන් දෙයක් තියෙනවා. කරගත්ත පව් වල දුක් විඳිනවා. මම මොනවා කරන්නේ? ඉතින් එයාට කම්පාවක් නෑ. පෙනිපිනි බෙල්ල කපනවා දැකලා හතෙක්ගේ කම්පා වෙන දෙයක්. මොකද මොනවා කරන්නේ? අනුගේ බෙල්ල කපගෙන විඳින්නේ. මොනවා කරන්නේ? අනුගේ බෙල්ල කපලා බෙලි කැපුම් ගන්න හතෙක් වෙලා උපදිනවා. එතකොට මාගේ ආරම්භ සාදුරන්ට සාදුවාදේ අපෝසි නෑ ඈ ඔව් එයාට සාදුවාදේ ඔව් ඒ කියන්නේ විපාකයක් පළ දෙන්න විදිහක් නැහැ. ප්‍රතිසන්දියක් ආවෙ නම් මත විපාකයක් එන්න විදියක් නැහැ. මේ අනිකාර්ණේ යම්කිසි පාපයක් කළා නම් පාපේට වන්දි කියවලා මිදෙන්නද? වන්දි ගෙවන ක්‍රමේ තියෙන්නේ අපි අවලක අසාධාරණයක් වුණා නම් අප්‍රමාණ වන්දියක් ගෙවන්න නම් අප්‍රමාණ මෛත්‍රී වඩන්න ඕනේ. මගෙන් අවලට අසාධාරණ ගොඩනගු ලෝක සත්‍යයන්ට. අර පොතනක හිටියත් ඒ ලෝක සත්‍යය. නිවන් සාක්ෂාත් කරගන්න ලැබේවා. සතර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා. මේ ආශිර්වාදයේ සෙල්ලම් ආශිර්වාදයක් නෙමෙයි. සංසාරයේ අපාතින් සිද්ධ විට සාවකාලික වෙන සීමා රහිත වුණු. හිංගි හිංසා කිරීම, පෛරකෝධ කිරීම මේ සියල්ලෙම විදින මහා බලය තමයි විහිළුවන්නේ වතුරවන්නේ. ඒ බලවේගයේ ඉදිරියේ මේ සීමා සහිත පාප කර්මයන් ඉඩ නැහැ. ඒවා බිඳගෙන ගිහලා ඒ ආශිර්වාදයක් ලැබෙනවා. මේතොර ඒ ආශිර්වාදය තමයි ආර්ය ආශිර්වාදය. ඒ ආශිර්වාදයෙන් පවුලට වන්දි කියනවා. ඔව්. මේ පාපේ ක්ෂය කරලා මිලක් ඉවලා මික. නිවන් දකින්න බෑ කිව්ව ලෝකයි. පාපේ ගෙවා ගන්න නම් ආර්ය මෛත්‍රී භාවනාව තියෙන්න ඕනේ. ඒකෙන්ම තමයි වන්දි ගෙවා ගන්න. වෙන ක්‍රමයක් නෙමෙයි. ඒක ගතියට ගතිය සම්බන්ධ වෙනවා. කියන්නේ ඒ ගති භාවනා තුළින් ඒ ගතිය ආපුනම කොට දැන් තවදිසා ඔය දිවි රෝගය ඒ මට්ටම ඉක්මන් ගිය කෙනාට ඒ මට්ටම තුළ එයාට ඉරුණ නම් සම්වාදින්න පුළුවන්. මේ මේ මම මේ මනුස්සකයන් ඉන්න කෙනා භාවනාව තුළින් ඒකත් එක්ක ඔව් ඔව් සම්බන්ධ වෙනවා. හතරේ නියම පුළුවන් සම්බන්ධ. පුළුවන් පුළුවන්. ඒ වෙන්නේ ඔව්. ඉරියව් පවත්න්නේ මේ ඉරියව් පවත්න්න තියෙන්නේ කාය විඤ්ඤාප්ති වටි විඤ්ඤාප්ති දෙකෙන්. මානසිකාර්ගයෙන් චෛතසිකයෙන් ඒක කරන්නේ. භාවනා වැඩි ප්‍රඥා චෛතසිකයේ. ප්‍රඥා චෛතසිකයේ වැඩිද දැන් ප්‍රඥා චෛතසිකයෙන් ඇවිදින්න බෑ. ඉඳ ගන්න හතරියව පවත්න්න බෑ ප්‍රඥා චෛතසිකයෙන්. ප්‍රඥා චෛතසිකයෙන් යථාභෝධය. භාවනා වෙනවා කිය යථාභෝධය. ඒකාග්‍රතාව චෛතසිකය. ඒක හිතේ තියෙන එක චෛතසිකය. හිතේ තියෙන චෛතසික එක එක වැඩ කරන එක එකට වෙන් වෙලා තියෙනවා. ඒ වැඩෙන් ඒක ගත්ත හැකි වෙන වැඩක් ගන්න බෑ. මේ පෙරක් අද ඔබ දකින්න නැති හැයි ඉරියව් පවත්වමින් භාවනා කරන්න ගියොත් අදහස් වෙනස් වෙනවා කියනවා. අරමුණ වෙනස් වෙනවා කියනවා. මේගොල්ලෝ දන්නේ අරමුණ ගන්නේ මොකක්ද කියලා. ඇවිදින අරමුණේ අන අරමුණ කියලා එකක් එහෙම නැහැ. යම් සත්‍ය අරමුණ කරන්නේ ප්‍රඥාචෛතසිකයෙන්. ප්‍රඥාචෛතසිකයෙන් ඇවිදින්නත් බෑ යන්නත් බෑ. මේ වෙන එකකින් වෙන වැඩක් කරනවා තව කෙනෙකුට වැඩක් කරන්නේ. දැන් කෙනෙක් මහනවා. මහන කෙනා වෙනයි. එයා උස්සගෙන යනවා තව කෙනෙක්. මේ උසගෙන යන කෙනා අහන්නේ නැහැ. මහන කෙනා උසගෙන යන්නේ නැහැ. ඉතින් ඇඳුමක් මහ මහ යන්න පුළුවන් කෙනෙක් උසගෙන යනවා. උසගෙන යන කෙනා එයා එයා ඒ වැඩේ කරන්නේ. එයාට මහන්න යන්න ඕනේ. මහන කෙනා යන්නේ නැහැ. එයා ඉඳගෙන ඉන්නවා. ආසනෙක තියන ඕන නම් උසගෙන ගියහම අනික් අයට. යනකම ආරයට මහ මහ යන්න පුළුවන්. එයාගේ ප්‍රඥා චෛතසිකේ අර මහ වැහුම් කරුවා. උසගෙන යන අය වගේ තමයි අර මානසිකාර චෛතසිකෙන් ක්‍රියාත්මක කළා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති හසුරුවන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ කරේ අපේ වැඩ කොටසක් හිත වැඩ කොටසක් කරන්න චෛතසික තියෙනවා. ඒ ඒ චෛතසිකෙන් ඒ කොටස කරනා මිසක් තව චෛතසිකයක් ඒක නැගිලි ගහන්නේ නැහැ. මේ චෛතසික 52ක් සුදුසු පරිදි යෙදিলা. ඒ ඒ වැඩ කොටස ඒ හිත තුල කරනවා. එකම හිත තුල චෛතසික ගණනාවක් වැඩ කරනවා. තම තමන්ගේ කොට තම තමන් කරනවා. මේ ඉතින් හිත ඒ කරමුණට ගන්නවා කියන කතාවල් ඒවා මේ තීරුමක් හදුව කියන කතා. ඒක අන්න ඒකයි. දැන් බුදුරන් වහන්සේම දේශනා කරන ඉඳගෙන දැන් ආර්ය දැන් බුදුරන් වහන්සේ වෙන ආර්ය උච්චාසයන මහාසයන. දිව්‍යමය උච්චාසයන මහාසයන කියලා කොටසක්. මම ප්‍රථම ධානයේ සමවැදිලා. මම මේ ප්‍රථම ධානයේ නැගිලා. ගමන් කිරීමක් ඇද්ද, ඉඳීමක් ඇද්ද, හිටීමක් ඇද්ද? එතකොට ඒ වගේ නිදා ගැනීමක් ඇද්ද? ඒ වගේ පළවෙනි දිව්‍යමය උච්චාසයනයේ මහාසයනයේ. එවන්දු ද්විතිය ධානයේ සමවැදුණා මගේ. ඉඳ ගැනීමක් ඇද්ද, හිට ගැනීමක් ඇද්ද, කතා ගමන් කිරීමක් ඇද්ද, නිදා ගැනීමක් ඇද්ද? ඒ දෙවෙනි දිවමේ උච්චාසයනේ මහසයනේ හතර පේනවා තියෙනවා චතුර්ථ අධ්‍යයනය කරනවා. චතුර්ථ අධ්‍යයනය හැමදෙලා. ඉඳ ගන්නවා, හිට ගන්නවා, කප්පිය ගමන් කරනවා, ඉඳා ගන්නවා, හතරමත් කළා. හතර කියව පවත්වනවා. දැන් රජින හිතේ චතුර්ථ අධ්‍යයනය හැමදෙලාම ගල්ගිඩිය වාගෙන කෙනෙක් ගැන හිතන්නේ. ධානයේ වෙන ධාන සමාපත්තිය වෙනයි. ධාන සමාපත්තියට සම්බන්ධ කරලා පස්සේ තනිකර මනෝද්වාරය විතරයි ක්‍රියාත්මක වෙන්නේ. පංචද්වාරය ක්‍රියාත්මක නැහැ. ඒක මනෝද්‍යාරයෙන් කරන හරියක් කියලා සමාපත්තිය තියෙනවා. ඒක සාමාන්‍ය අහලා තියෙන මේ චතුත් අධ්‍යානයේ ඉහළ ආනාපාන සති ඔව් ඒ ආසන ප්‍රාසාර නවතින කතාව ඔව් චතුත් අධ්‍යානයේ ආසන ප්‍රාසාර නවතිනවා. චතුත් අධ්‍යානයේ ඉහළ ආසන ප්‍රාසාර වෙනවා. ආසාද ප්‍රාසාර කියන වදින තෝරා ගන්න ඕනේ ඉතින් ආස්වාස වාතය මොකද්ද? ප්‍රස්වාස වාතය මොකද්ද? ඒ වාතය කොහෙන්ද හටගන්නේ? අපි මේක නාහෙන් මුදුර ගන්න එක මොකද්ද ආස්වාස කිව්වේ? ඒක ඒකට ප්‍රස්වාස කිව්වේ. මේ දෙක තෝරා ගන්න ඕනේ. අරගන්න හේතුවෙන් ආස්වාස කිව්වා. පහ කරන හේතුවෙන් ප්‍රස්වාස කිව්වා. වචනේ මූලාර්ථය ඒකයි. නාහේ හුලක පපුවට ගන්න අර්ථයෙන් ආස්වාද කිව්වා. අරගත් එක පහ කරන අර්ථයෙන් ඒක නම් පස්වාද කිව්වා. යමක් අර ගැනීමට හෝ යමක් පහ කිරීමට ඔය ක්‍රියාවල් දෙකක් අපි ළඟ කෙරෙන්න ඕනේ. මේ අතක් ක්‍රියාත්මක කරන්න. හැබැයි මේකට ගන්නේ කර්මජ කර්මජ චිත්තජ චිත්තජ වායෝ ධාතුව. චිත්තජ වායෝ ධාතුව කියන්නේ හිතෙන් ඉපදවන වායුව. මේ වායුව මේ මස් පිළිවෙකින් එහෙකට අරගන්නවා එහෙකට අකුල ආරිනවා. ඒකෙන් ඉවත් කරනවා. දැන් මේ මස් පිළිවක් මේ නැමෙන පැත්තේකට. ඒක පැත්තකට දිවු කරන් ටිකක් ගන්න ඕනේ. ඒකට පීඩනය වෙන එකක් දෙනවා. අනිත් පැත්තේ කහක් කරනවා. හිතෙන්. අහකරන අත ඉස්සෙනවා. දැන් අද උස්සන්න පහත් කරන්න ආසත් ප්‍රසවාස වාතයක් ඕනේ. මේ නාහෙන් ගන්න එක නෙමෙයි. කය තලණය කරන්න, ඒ ඒ ඉන්ද්‍රියන් හසුරවන්න, ඒ ඒ ඉන්ද්‍රියන්ගේ මස්කෝ බෝල්ට කර්මජ චිත්තජ ධාතු චිත්ත වායුව. කර්මජ නෙමෙයි චිත්තජ වායෝ ධාතුව නිපදවනවා. හිතේ බලයක් තියෙනවා. චිත්තජ වායෝ ධාතුව යමකට අරගන්න පුළුවන් යමකින් අහ කරන්න පුළුවන්. ඒක හරියාකාරව ක්‍රියාත්මක කරන තමයි අතපය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අර බැකෝ එකෙන් හා ගන්නකොට අර ඒකේ තියෙනවා ප්‍රෙෂර් එකක් දෙනවා ඒක පිස්ටන් එකකට. ඒක අකුලනවා. ඒක බැකුල එක ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක කරන්නේ තාසාව ප්‍රසාදය. ඒකට අර ගන්නවා. එහෙරි පහ කරනවා. අර එහෙරි තියෙන පීඩනය පහ කරපුවාම ප්‍රසාස වුණා ඒක. ඒකට අරගත්තාම ආස්වාස වුණා. දැන් ඒක අර වර්ධකේ තෙල් ප්‍රෙෂර් කරනවා කුලර්ගේ. ඔව්. දැන් ඒ වගේ අපේ අන්න ඒ වගේ මේකෙත් වෙන්නේ ඒක. ඒකම කරන ආහාර. බලන ආහාර කියන්නේ මේ කරන්නේ ඒක. ඒ බැකෝක නිපදවා තියෙන්නේ මේ අටක් ක්‍රියාත්මක වෙන ආකාරයමයි. ඒ අනිසාරය මොකද කරන්නේ? මේ හතවැන්දේ හැට ගියට පස්සේ මේ කර්මජ මේ චිත්තජ මේ වායෝ ධාතුව මේ ක්‍රියාත්මක ක්‍රියාව නවතිනවා. නැත්නම් කයේ තියෙනවා ගල් ගැහුවා වගේ. ආසත් ප්‍රසාර අයින් කර ගන්නවා. ඊට පස්සේ කය ක්‍රියාත්මක කරවන්න ගන්නෙ ඒ තත ඉක්මව වෙලා. ඊට පස්සේ ගන්නෙ කිරණ ධාතුව. සිතද රූපවල වායුමය අවස්ථාව ඉක්මවා ගියා. ඊට පස්සේ ගන්නවා කාන්දා ශක්තියක් බවට. ඊට පස්සේ නයි කය කාන්දා ශක්තිය වැඩ කරලා හැකියි. ඒතර කය උස්සන්න පුළුවන් උඩට. ආකාශයෙන් ගෙනියන්න පුළුවන්. ඒක විශ්වත් එකද බලපෑන කාන්දම. කාන්දම නිබදව තිරිදි බලය ලැබෙනවා. ඔය කාණ්ඩම තමයි අත මෙහෙම කරගෙන ගන්නෙ. ඒ මත මේ හැටියට. ගත්තාම අත වැන්නේ ඉස්කින් දෙනවා අපි. අනේ කාණ්ඩ. සිතේ කාණ්ඩ. සිතක් පිළිවෙත් නෝකයි. ඒතර හෘදේ වැඩ කරනවා. ඔව්. හෘදේ වැඩ කරේ මෙහෙමයි. හෘදේ වැඩ කරන අවස්ථාව තියෙනවා නිරෝධ සමාපත්තිය දැනකම්. නිරෝධ සමාපත්තිය හෘදේ නවතිනවා. ඉතින් එතකන් ක්‍රියාත්මක කරන්නේ අර මේ වායු ධාතුවෙන් ක්‍රියාත්මක වෙන තාකල් වායු ධාතු ක්‍රියාත්මක වීම හෘද ස්පන්දනය කරනවා. ඒ වැඩියෙන් ඕන නිසා. මේ කාය පැවැත්වීමට ඒක ඕනේ. කාය ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ කාය ක්‍රියාත්මක කරනකොට කායික තත්ත්වයේ මිදිලා යෑම තමයි චතුර්ථ අධ්‍යයනයේදී වෙන්නේ. මානසිකත්වයේ වැඩියෙන් බල ලබනවා. ඊට පස්සේ මානසිකත්වයේ අර කායික තත්ත්වයෙන් කරපු අර චිත්තද මේ වායු ධාතුව දැන් කිරණ ධාතුව බවට පත් කරනවා. ඒකෙදි අර කෙනේ පියාවලිය අතර ඕනේ නැහැ. ඒ නිසා තමයි විශාල වැඩක් කරන්න පුළුවන්කමක් තියෙන්නේ කායික. දැන් ඒ කරන වැඩේ අර චිත්ත ධාතු මෙහෙවලා කරන්න බෑ. ඊටලා මහ බලවත් බලය තමයි අර කාන්දමින් කරන්නේ. ඉතින් ඒ කාන්දම විසිරවන්න පටන් ගත්තාට පස්සේ දරුවස්තු චලනය කළ හැකියි. ගෙනියන්න පුළුවන්. උඩී යන්න පුළුවන්, කය ගෙනියන්න පුළුවන්. ඒතර මේ අධ්‍යංගිනී චර්යාව වෙනස් වෙනවා. ඒ කිරණ කිරණ ශක්තිය මත කරගත්තාම තමයි දිවස දිවකන ආදියට යන්නේ ඒකමයි. කිරණ කිරණ ප්‍රතිචාර දක්වන ක්‍රමයක් තියෙනවා. ඒ තත්ත්වෙත් මෙවුවා. ඒක තමයි අර අద్භූත වැඩ කරන්නේ ඒකේ. එයාට කර්ම විපාක දිවිදී ලැබෙනවා. එහෙම සත්‍යයි. ඔව්. ඒගොල්ලන් කය කය ගන්න ශක්තිය වෙනයි. කර්ම විපාක දිවිදී වශයෙන් ඒගොල්ලන්ට කිරණ ශක්තියක් ලැබෙනවා. දැන් ඔය අවිඥා බලයෙන් ලැබෙන කිරණ ශක්තිය කෙනෙක් ලබන්නේ නැහැ රේදී. ඔය සාමාන්‍ය කර්ම විපාක දිවිදී පුණ්‍ය දිවිදී ඔකට ලැබෙන ශක්තිය තමයි අනික් අයට සාමාන්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව තමයි ඒගොල්ලන්ට නොවිද්‍යාව කරන්න පුළුවන්. දෙවියන්ට පුණ්‍ය දිවිදී දෙනවා. පුණ්‍ය දිවියක් දෙනවා ආස්වාද ප්‍රසාරයෙන් කයටත් දෙනවා. පුණ්‍ය විද්‍ය වශයෙන් අර ශක්තිය නිපද වෙනවා. ඒක ඒගොල්ලන්ට විද්‍යාව කරන්න පුළුවන්. බ්‍රහ්මත්වයට ගියාට පස්සේ පරික්‍රම ක්‍රියාත්මක වෙන්නේ ආසාව රස අසුලින් නෙමෙයි. අර ශක්තියෙන්මයි. ඒ කාන්දා ශක්තිය තමයි බ්‍රහ්මයට තියෙන්නේ. එයා හිතනකොටම කාන්දව නිස්පාදනය වෙනවා. ඒකෙන් තමයි අර පහසු දෙන්නේ. හතේ බය වෙහෙසක් නැහැ. පීටි ආහාරයෙන් ජීවත් වෙන්නේ ඒකයි. ඔය ආකේ පහේ විහෙතක් වෙන්න ඒකට අවශ්‍ය කරන්නේ යම්කිසි බුධිරියක් නිෂ්පාදනය කරලා තියෙන්න ඕනේ. ඒතර ඒකේ ගෙවීමක් තියෙනවා. ගෙවෙනකොට විහෙතක් එනවා. ඕන ඕන තරම්ට කරන්න බෑ. ඒතර මොකද ඒ අර බාහිර දෙයක් ආධාරයෙන් සකස් කරලා ගන්න නිසා. ඒ සියල්ලම අභිවායන ශක්තිය තමයි කාන්දා ශක්තිය. කය අවශ්‍ය නෑ ඒකට ක්‍රියාත්මක වෙන්න. ශක්තියෙන් ක්‍රියාත්මක වෙනකොට මේ කය නිදහස්. බර නෑ, සම්බන්ධ නෑ. ඒක ඕන අතර ක්‍රියාත්මක වෙලා හැකියි. දැන් මේ දෙවිවරුන් ඇඟට ඇවිල්ලා ප්‍රාර්ථනා කියන්නේ ඉතින් ඒක ඒකින ශක්තියුනි. ඒ කර්ම විපාකේ කිරණකෝ සම්බන්ධ අපි කිරණ වලල්ලක් තියෙන හැම වෙලාවට. ඒ ඒ කිරණ වලල්ල හැම කෙනෙකුටම තියෙනවා. බලවත් කිරීම තමයි අර අභිඥාවලින් කරන්නේ. ඒ දැන් රක්වත් දෙවියන්ගේ ඒ කියන්නේ ඒ වගේ ඥාන මට්ටමට යනකොට ඒක පිළිසිදු වෙනවා වැඩි. වැඩිනේ. වැඩිලා නැහැ ඒක විහිදෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඒක වර්ධනය වෙනවා. වර්ධෙන්නවා ගණී භාවන වෙනවා. ඊට පස්සේ වර්ධෙන්නලා ගණී භාවනලා ඊට පස්සේ මේ කය අසාරයි කියලා එකෙන් දැනෙන්නේ කය පිළිබඳව බලාපොරොත්තු අත්හැරනකොට කය පාලනය කරන්න පුළුවන් වෙනවා ඒකට ඕනේ හැටියට. කය තියෙන පරමාණු ලං කරන්න ඈඩ් කරන්න පුළුවන් වෙනවා. මේ මාත්‍රයක් ඈඩ් කළොත් මේ ශරීර අතුරු දහන. අතුරු දහන කියන්නේ නැති වුණා නෙමෙයි. පරමාණු ඈත් වුණා. පරමාණු ඈත් වෙනවා අනික් කරට පේන්නේ. ආයතනයේ හිතයින් කරුවා ත්‍රිවිධ ගන්න ලඟ වෙනවා. ඒතරයි ත්‍රිවිධ ආයතනය. ඒ ශරීරය ඇතුලේ නිවිදේ යහපත යන්නේ යන්නේ එකයි කුටිවත් සම්පස්සේ මාස් කරලා පේන්න තියෙනවා අනිවාර්යයෙන් දැන් පෙට්‍රල් ටිකක් ගණී බවන තියෙනට පේනවා නමුත් කුල ගැනවා පේන්නේ නැහැ නමුත් නොපෙනී කුල ගැනවා ඔක්කොම ඒ කියන්නේ ඒකේ තියෙන අන්තු ඈත් වෙලා මම භාවනා කරගෙන යනකොට පොර කම්පනාරම් කරගෙන යනකොට තමයි මේ හැල්ලු බව මේව දැනෙනවා දැනලා අපි ඒ ඒකට පිට සාධකයක් තියෙනවා ඒක පිටිවිලිත් වෙනවා ඔයනවා ඔව් අපන්න මේ විදිහට කියලා අපිට ඉතල සමාධියට එන්න තමයි ධ්‍යානට යන්නේ. ඔය සමාධිය ලැබිලා ගන් ගියාට පස්සේ දැන් ඒ ඒ මට්ටමේ සමාධියේදී ධ්‍යාන කියන්නේ මේ ශරීරයේ තිබෙන විස දමන එකයි. දැන් අපි තමක මෙහෙම දෙයක් කිමින් ලාම්පුවක මේ දැල්ල වැඩි කරලා පත්තුකලෝ. ඒ දැල්ල වටේට කිමිනිය වටේට බැඳෙනවා ලාම්පු දැලි. ඊට පස්සේ අර අඳුර වෙලා යනවා. ලාම්පු දැලි බැඳුනහම. ඊට පස්සේ අපි ආයතනයක් කොච්චර හරි කිමිනිය එළියේ මට්ටම කොච්චර අපි ගානට හදලා ගත්තා දැල්ලක් නෑ යන්නේ. පිටේ එළියක් වෙහෙදෙන්නේ නෑ. කොයි වෙලේ හරි හරි බැඳිලා තිබිච්ච චිමිනිය බැඳිලා තිබිච්ච කාර්ම කවන්න ඕනේ. සුද්ධ කරන්න ඕනේ. දැන් මැන්ටලයා කියන්නකෝ. දැන් අමුතෙල් ගිහින් බත් වුණාට පස්සේ මැන්ටලේ අඳුර වෙලා. දැන් ඊට පස්සේ එළියන්නේ. වීදෙන්නේ නැහැ. නැවතර මැන්ටලේ ඇතුලේ වදින ගෑස් එක ඒ වගේම වදිනවා. හැබැයි ගෑස් එක හොඳට වදින්නපත් වෙලා හත් වෙලා ආවට පස්සේ ඒ එවන ගෑස් එකෙන්ම අර වටේ තිබ්ච අඳුර පුස් වෙනවා. පුදම මැන්ටලේ සුදු වෙනවා. දැන් එළිය වීදෙනවා. මෙන්න මේ වගේ මැන්ටලේ කළු කළු වරිනවා වගේ පුච්චලා කරනවා වගේ තමයි ධානය කියන්නේ. ලෝභ දේශ මොහ සිතිවිලි නිසා අපි අඳුරු කරගෙන තියෙන මේ කය. ඒකෙන් හරකන ලෝභ චිත්තද රූප, දේශ චිත්තද රූප, මොහ චිත්තද රූප කියන ඒවා. මේවා ගිහිල්ලා අපේ කය වටා බැඳෙනවා. ඒ චිත්තද රූප කිරණ. ඒක බැඳුනට පස්සේ ඒකේ ආකාර ඒකේ ආකර්ෂණයක් ඉස්සයි හැම එකම විදෝනේ වේ. ඒ ආකර්ෂණයට අනුකූලව කන බොන ආහාරය තිබෙන අපතරව්‍ය බැඳෙනවා. ඒකේ වාපිච්චෙන් විස කරනවා. එහෙන් විස කළාට පස්සේ ශාරීරිය අපිට දැනෙන වෙනසක් එනවා. අමාරුවක්. හිතගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. එක විදිහට ඉන්න බෑ. හත් වෙනවා. වගේ එක එකව එනවා. ඔන්න ඔය එන එක තමයි ධානය කරනවා කියන්නේ ඕක පුච්චන එකයි. මේ සමාධි චිත්තයක් ලැබුණාට පස්සේ ඉසෙල්ලා. ඒ සමාධි චිත්තය ලැබෙන ප්‍රබාසර ස්වභාවයෙන් අර විස ඔක්කොම අඳුර පුච්චනවා. ඒක පිච්චෙනකොට ඒ මට්ටමේදී ධානය කාලයට ගැළපෙන විදිහට කාය හරියනවා. ඉතින් කය අපහසු වෙන්නේ නැත ඕනලාවක ඉන්න පුළුවන්. ඔව්. ප්‍රථම අධ්‍යයනයට අවශ්‍ය කරන්නා වූ මානසිකත්වය ගොඩනගනකොට ප්‍රථම අධ්‍යයනයටයි සුවේ වේගය දැනෙනවා. ඒ සුවේ දැනෙන්නේ නැතුව තියෙන්නේ. ධානි මේ සමාධිය තිබුණා. අය විඳ නිසා. ඒකද විහ පිටට හරි අමාරු යකට. විහ පිටට ඉවරෙන් ඉවරෙන්යි සුවේ දැනෙන්නේ වැඩි වෙන්නේ. ධානී නියම තත්ත්වෙම ඇති වෙන්නේ. බාරකටියක් කරනවා නැත්නම්. ඔව්. ඇඟිලි වෙනවා, තද වෙනවා. ඒක කියලා වෙනවා, උඩුර වෙනවා. අතපය පොර වුණා වගේ වෙනවා. ඒක විදිහට ඉන්න බෑ, ධානී වැක්කේනවා. ඒ ඔහොම එක එක මුලදී වෙනවා. ඉතින් ඔය ඉතින් নানা ආකාර ක්‍රම දිනයි කලු කිරණ බැඳෙන්නේ. ඒක තමයි තමන්ගේ හිත තුළ ඇති වෙන ලෝභ දේශ මොහ. ඒවෙන් හට ගන්නවා. යම් කිසි බුද්ධියෙක් දැන් අපිට අපිටම පාප කර්මයක් කරපු නිසාම වූ යම් කෙනෙක් කොඩි විනය කරනවා. මොනවා විලාසයක් කරනවා. ඒකෙදී විෂ කරන පිට කරනවා එල්ල කරලා. ඒක ලෝභ දේශ මොහ පිට කිරණ. ඒකත් ඇදිලා වදිනවා. ඉතින් තමන් සුද්ධ වෙලා හිටියද අරක වදිනවා. අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ප්‍රභාකර චිත්තයෙන් ඒ වෙනේ අභිවායන ආලෝකයෙන් ශක්තිය නිරුත් කරන්න. එතකොට අපි පිච්චිල යනවා. එතකොට කායි කොළු වෙන කියලා වැඩක් නෑ. නැන අර කොළු වෙන කරපුවම අර ශක්තිය බහිනවා. ඒකෙන් තමයි කියන්නේ හිත බඳිනවා රමය කියන්නේ. ආවේශ බඳිනවා හැම කියලා කියන්නේ ඒකයි. ඒ වගේම අර කුණ්ඩලිනී ශක්තිය කියලා ඒ ශක්තිය නෝ කියන්නේ. ඒක හිර කරනවා. මන්ත්‍ර වලින් හිර කරන්න පුළුවන්. මේ මන්ත්‍ර වල ඉක්මවන්නේ ප්‍රභාකර චිත්තය මතු කරන්න ඕනේ. මතු කරලා ඒ ප්‍රගුණ කරගත්තාම ඊට පස්සේ මන්තර කළා වැඩක් නැහැ. එයා වදින්නේ. ඒ ක්‍රමෙටයි සුද්ධ වෙන්නේ. සමාධි ආලෝකයක් කියලා සමාධි ආලෝකයේ දකින්නේ අර කළු කිරේ නැත්නම්. නැත්නම්. නැන සමාධියේ තියෙන ආලෝකයෙන් නෑ කළු කිරේ නිසා. අර කළු කිරේ වලින් සම්පූර්ණ වහගෙන තියෙන්නේ. අරමුණු වෙන්න දෙන්නේ නෑ. බාහිරට. අර ආලෝකය අපි අර ඉතලා කිව්වා වගේම ජිමිනිය කළු වෙලා තියෙනවා නම් ආලෝකේ පිටට විහිදෙන්න දුවා වගේ. අපිට මනසට අරමුණු කරලා ගන්න බෑ. අඳුර වැඩි. ඒක සුවේ දැනෙනවා එකමත් නැමකද? ආලෝකේ ඉන්නේ. ඉතින් ආලෝකේ ඉඳ පටන් ගන්න හරක පිච්චිලා ගියාමයි. යලි යලි වරන්ඩ ඕනේ. ආසේවිතාවේ භාවිතාවේ බහුලීකృతයි කියන එක ඇසුරු කරන්න භාවිතා කරන්න බොහෝ කොට ඇසුරු කරන්න. දෙද ගන්න ඕනේ. කරණේ වෙලා සමාධිය ආවට ප්‍රශ්නෝක නැවත නොකර සිටියත් නැවත වාර ලෝකදේශ මොහ. ඒක කිවිච්චවන්නේ ඉතින් අජා ගන්න. ඒකයි ගන්න. මේ ආර්ය ගුණයට පත්වෙච්චාද මේ නොකැඩී සමාධිය නිතර නිතර එනවා. ඒතකොට එයාගේ නිරන්තරයෙන්ම අර ඉබේම සුද්ධ වෙනවා. අනේ මහන්සියක් නැතුවම ධානයටපත් වෙනවා ඒකට. පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. දැන් කොහොමද නිකන් ඉන්නකොටත් තියෙනවනේ. නෑ නෑ. හැකියාව වෙනවා. ඒකනේ කිව්වේ මට ප්‍රථම ධානයේට සමවැදෙනවයි කියලාවත් සමවැදිනී කියලාවත් සමවැදුනා කියලාවත්. එහෙම බලාපොරොත්තුවක් නැහැ කියලා විසුණා කියපුවා ඉන්නවා. නිසා ඉතින් ඒක හරිය තමයි ඔබ හන්දේ බොහෝ කාලයක් වැඩ නිසාම ඒ බලයක් ලැබුවා කියලා අහිංස ආනන්ද හඳුරෝ කියනවා. සවිතාවරික මට සමාධියේ සම ප්‍රථම ධානයට සමවැදිමි කියලා අදිස්ථානයක් කරන්න දෙයක්වත් නැහැ. සමවැදිලා ඉන්නේ කියලා එහෙම අදිස්ථානයක් කරන්න දෙයක්වත් නැහැ. මම ඉවත් වුණා කියලා මට කියන්නේ දෙවෙනි එක සාමාන්‍ය දෙයක්. ඒ ඕන වෙලාවෙ ඉතනකොට මෙතෙන් දෙන්නවා. යා අමුතු අලිස්ථාන කරන දෙයක් නෑ. මොකද වඩලම් ප්‍රගුණතාවය. මේ ප්‍රගුණ වුණාට පස්සේ එහෙමයි හැදී. මොහොතකින් ටිකක් වෙලා යනකොට යන්නත් පුළුවන් ආයෙ ගන්නත් ගන්නත් පුළුවන්. ටී කරනකොට වෙනවා මොකද? හදා ගන්න මොහොතේ සමාධිය දැක ගම සමාධිය හඳුනනවා. ප්‍රථම ධ්‍යාන සමාධිය හඳුනනවා. ඒකේ ස්වභාවය දන්නවා. දන්න නිසාම යලි ආවර්ජනා කළ හැකියි. අන්නේ ආවර්ජන කරනකොට මෙතන. මානසිකත්වයේ දෙන්න දෙනවා. එනකොටම සමාධිය දෙනවා. සමාධියට තියෙන බාධා තමයි දුරු වෙලා තියෙන්නේ. බාධා දුරුනොත් වෙනේකින් එනවා. එතනම කායිකව තියෙන බාධා ධානය වලින් දුරු කරලා තියෙන්න ඕනේ. පුච්චායල, දවා හැලා තියෙන්න ඕනේ. ආසහානේ මේ භාවනා කරන යෝගියෙක් සමහරට ප්‍රබල භූතය ඇතුල් වෙනවා නේද මේ ආකාරයට. ඒකේ ගති ලක්ෂණ නෙවෙන්නේ. දැන් කාරණා දෙකක් තියෙනවා. දැන් කාම ලෝකයේ ඉක්මවන කර්මකට සමාධිය නොවැළුණු. එනේ වෙන්නලා තිබුණත් මේ කෙලෙස් මේ සංසිඳලා තිබුණ නැත්නම් මේ කියන්නේ මාර්ගඵල වලින්. මාර්ගාක්ෂිකව හැම එකේම වහනවා. ඒක වහන්න වහන්න අපි අනික් අතට විරුද්ධ කරන්න මාර්ගාක්ෂිකයෙන් දින්නක බලවත් කරන්න ඕනේ. නැල වහ ගන්නවා. ඔක විශේෂ පුද්ගලෙන් දැන් මේ කාලේ වහනවා වැඩි. මොකද විවෘත නැහැ දැන්. ධර්මයේ විවෘත වෙලා ප්‍රතිපල විවෘත නොත් එහෙම වහලා වැඩක් නැහැ. ඒකෝ මිනිස්සු දැනගන්නවා. මිනිස්සු දැනගත්තොත් නිවන් මාර්ගය ගන්නවා. ඒකල මාර්ග වාක්‍යයේ ඉන්න පාඩුයි. ඒගොල්ලන්ගේ ප්‍රත්‍ය ඉක්මවනවා. එහෙම දැන් මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලේදී ඉක්මවන්න දෙයක් නැහැ. ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ එතන එක දාගලා වැඩක් නැහැ. ඒගොල්ලෝ පරාදේ බාරම පැත්තකටලා ඉන්නවා. දැන් ඉතින් ඒක වැඩක් නැහැ කියලා. මේ කාලේ වෙනකොට දැන් ආයෙත් යන්නයි හදන්නේ යන්ට වහකට දඟලලා දඟලලා බොහොම අමාරුයි. යනන්න අරුන් ටික ආයෙත් හැදලා හැටි වෙන එක ගන්න කියලා. බොහොම බය ගන්නව මොනවා හරි කරමු. ලැහැටි වෙනවා. ඉතින් අපිට හොයාගන්නත් බැහැ කියලා මොකද්ද වෙන්නේ කියලා. භූත රූප විකාර රූප වෙන්නනවා, ලපි විසගෙන වෙන්නනවා. අර මෙයා කියලා පුළුවන් තරම් කෙරපනවා. සමාජයට එපාක මේ භාවනා කරන්න එපා කරනවා. වෙන වෙන අරමුණු දාලා වෙන වෙන අනේ ඒකයි කියන්නේ. පස්සපටුවල මේ ඒක නවත්තනවා. ඔව්. ඒක වගේ ටිකක් ඒක ගන්න ටිකක් ආයෙම අමාරු වෙනවා. මානසික හවුද මේ ආකාරයට භූතය ඇතුළේ වෙන සමහර යෝගී මේ හිතේ යවනවනේ ඈත ඒ දැන් මේ යෝගියා මේ ශරීරේ නම් හිත යවනකොට දැන් ළමේ තරුංගලයා තරුංගකට අතින් නූල තියෙන තරුංගලේ උඩ තියෙනවා වගේ ඒ යවන හිත මේ සංගන්ධ මෙතන ශරීරෙට තියාගෙන යන්නේ ඒක තියෙනවාමයි කර්මජ සම්බන්ධය අහක වෙන්නේ නැහැ ඒ අර ප්‍රබල භූතයේ ඉඳලා මැද්දේ ඉඳලා කරන්නේ කපනවා. අර ඉන්න සම්බන්ධ. කපල ඒ කෙරුවලත් එක්ක මේ මේකයි වෙන්නේ. ඕක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔය උද්ඝාණී විදි අවස්ථාවේදී තියන්න පුළුවන්. මනෝ මේකයි. ඒකත් එක අවස්ථාවක්. ඉර්ධි බලය යන අවස්ථාව වෙනයි. උද්ඝාණී විදි යන අවස්ථාව වෙනයි. උද්ඝාණී විදි කියන්නේ ඒ නිමිත්ත බලාපුවාම යාට පුළුවන් සාමාන්‍ය දුර්වලතාවයකදීත් යන්න පුළුවන්. දැන් මනෝකය යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. යම් කෙනෙක්ගේ කර්ම ශක්තිය කෙවිලා ඉතින අවසාන කාලයේදී නිතරම මේ මනෝකයයි මේ මේ සමන්ගේ ශරීරයයි කියලා තියෙන සම්බන්ධය ලිහිල් කරලා තියෙන්නේ. එහෙම කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා පොඩි භාවනාවක් කරනකොට උද්ධාන නිමිති අවස්ථාවගෙන සාමාන්‍ය අවස්ථාවකින් වහකට යන්න. මේක අවස්ථාව. අනික තමයි ශාරීරික ප්‍රබල දුර්වලකමක් තියෙනකොට. ඒ බුද්ධිලන්න මැරෙන්න මැරෙන්න කියන මට්ටමේ කායික දුර්වලතාවයක් තියෙනවා. ඒ බුද්ධිලත් එක දෙනකින් දැදී අර මනෝමයකින් ආවට ගිය හැකියි. ශරීර සම්බන්ධය හොඳට නිරුපද්‍රිතව තිබුණොත් තමයි මනෝමයකයි බැඳිලා හිර වෙන්නේ. නෑ නෑ හැවිලිය බලලා නිදහස් වෙන්න. දැන් ඒක තමයි දැන් ඔය තීනති කරලා පිලාවට මේ පපේ සත්කම් කරනකොට එහෙම මනෝ වේගය යන්නේ මොන දෙහරක්වත් නැහැ. ආ ඒ ඔක්කොම කියලා කියන්නේ ඒකනේ. ඒ අවස්ථාවල ඇති. ආයි නිරෝධී කරගුවාම ආය ඇතුල් වෙනවා. ඊට පස්සේ ආයි යන්න බැරුව වෙනවා. නිරෝගී කරනවා ආයි යන්න බැරුව වෙනවා. මේක ක්‍රමය. අර ඉර්ධි බල පුහුණු කරන කට්ටියට එහෙම නේ. කායපතර නිරෝගීව තියෙද්දි හිත බලයෙන් යන්න පුළුවන්. මේ බලයෙන් ගියාට පස්සේ චිත්ත බලයෙන් සිද්ධි වෙලා තියෙන එකයි. ඒකයි මේ ප්‍රභාසර ආලෝකයෙන් හැමතැනම ආලෝකයක් ඇනිලා තියෙන්නේ. ඒකට බේද දිහා බලාගෙන ඉන්නත් බෑ. ඔව්. අමුණුසේ බලාගෙන හිටියනේ. විවිධනවා කියන්නේ හැමතැනම ගෙහින් තින්නේ ගිනි ගුලියක් නගිනවා ඒගොල්ලෝ හිටින්නේ. ඉන්නේ කොහොමද? උද්ඝාණි මිති කියන්නේ දැන් අපි දැන් යමක් හිතනකොට දැන් මේ සාමාන්‍ය අයටත් වෙන්නේ චිත්‍රකාරයේ චිත්‍රාඳිනකොට. එයා මනසෙන් රූපයක්ම වා ගන්නවානේ. අනේ උද්ඝාණය කළා. මනසෙන් රූපාකාරය ගත්තා. ඉතින් ඒකට සමාධියක් මහ සමාධිය ඕනේ නැහැ ඒක. ඒක සාමාන්‍යව පිළිහෙන සාමාන්‍ය දක්ෂතාවය දක්ෂතාවය කියන දේකුත් නැහැ. දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් දැන් කියන හොල්මන් වලට බය ගන්නවා. බය ගන්න නම් බය කියලා එක එක ගිහිලා එනවා. පොඩක් ඉන්න මම අර ගෙදරට ගිහිලා එන්නම්. ඔයා අතට ඉන්න මම ටක් ගාලා එනවා කියලා යනවා. හා කියලා එදේන වස්ස බලනකොට වටේ බලන්න තියෙන සෝහම් කොත්තරවම තියෙන වටේ පේනවා. යකෝ මම සෝරකේ දියාගි. අම් බයක් එනවා ඉතින්. දැන් මේ අහපුවා තියෙනවා. දැන් භූතය එනවා, යක්කු එනවා, මේකේ තියෙනවා. මේ කළු වේවුන් එනවා. එහෙනම් අහපුවා දැන් මතක් වෙන්න පටන් ගන්නවා. මම තනියෙන් මට යන්න දෙනෙකුත් නෑ. පාර දන්නෙත් නෑ. මේක එන්නෙත් නෑ. මම බය ගන්න මෙතන බය වෙනවනේ කියලා යටි කීද. මොකෙක්වත් එයිද. මනසට රූප ගෑනිට පටන් ගන්නවා. ඒතරම මනෝ රූප වෙයිලා එන පේන්නම එනවා. අන්න මනසින්ම උද්ඝාණය මිදී දර්ශනය කරන හැටි. මේකත් ඒක ක්‍රමයක්. දැන් සමහරවිට එල්ලලා තියෙන මිනිහක් එහෙම දැකලා ගියේ ළමයි කාලේදීම දැක්කොත් එහෙම ඊට පස්සේ ගිහිල්ලා ඉන්නකොට ගෙදරින් පේනවා නිකන් එල්ලලා ඉන්නවා වගේ දෙනවා. හිතට වැහිලා පේනවා. ලොක බාහිරත් වෙනවා. සැකේට වෙනවා. එහෙමත් අපි දිනනවා. ආශාවන්ට පේනවා. බැරි බලාපොරොත්තු නිසා පේනවා. නැවිලා පේනවා. සමහරට මේ සමහරක් වටාදී දැන් ඉන්නේ උදහිල්ල පල්ලෙහාට වැටෙනවා දැන් බයෙන් එනවා වැටි වැටි දැන් වැටි මෙහෙම නිකන් පාවෙලා එනවා හො. පල්ලෙහාට බොහොම ඉක්මනට එනවා. පස්සපස්ස එන ඩග්ගාලා අහෝබීම වතිසා මුකුත් වෙන්නේ ඒක වාට ලොකු සතුටක් වෙන එපාන ඒ වගේ එක එක අවස්ථා තමයි. දැන් ඔයකේ තියෙනවා දැන් දිවස දිව කන පරසිද්ධකීම ඉරිදි බල ලබන්න හේතු තියෙන හැටි භාවනා කරගෙන යනකොට මේවා එන පෙර සතන. පෙර නිමිති. ඒ වැඩි තියපුල මනෝමය වශයෙන් ඒවා දකිනවා. පෙරකයට හද්දය එනවා. ඒ කියන්නේ දිව දිව කන ලබන්න හේතු තියෙන අය. පෙරකයට දර්ශන පේනවා. බාහිර දේවල් යන්තමට දැනෙනවා පෙනීමට වාගේ. මේ දිවසට හේතු තියෙන අය. අනික හිත දකින්න පුළුවන් එක එක මට්ටමට. පරිදි දැකීම නුවණ තියන අය. මේ ආකාශයේ යනවා වගේ භාවනා කරනකොට එහෙම උඩින් ඇදලා යනවා පේනවා. දැනෙනවා. ඒ ඉදිරි බලවන්න හේතු තියන අය. මෙහෙම එකින් එකට අභිඥාවට හේතු තියන අයට ඒවැ පෙර සරහම අපි වෙනවා. ඒ පෙර ලකුණු වෙනයි. ඒ තමයි එක අවස්ථාවක දායනියොත් මේ ශරීරයම මේ කයම ගිහිනවා. ඔක්කොම තියෙනවා. අරකාරයක් මට පේනවා. අරකය තියෙන එක මට හොල්ලන්න. හ්ම්. මේක හොල්ලන්න පුළුවන්. ඊට පස්සේ මම බය වුණා වගේ මොකක්ද කියන්නේ. ඊට පස්සේ ආපහු ඉතනිකම බය වෙලා මොනවද අරක දිහා බලනකොට ඒකට ආපහු. ඒ තමයි මනෝමයකෙන් අහකට යන්නේ ආරම්භය. දැන් එහෙම ඒ මූලික අවස්ථාවල එහෙම එනවා. හ්ම්. ධානය හුරු කරලා තිබුණා නම් හොඳට. ඒ වෙලාවේදී ඒකලම මනෝමය ඉදිරියට ගත්තා හැටි. ඊට පස්සේ හිතන හිතන පැත්තට ඒක යන්න පුළුවන්. අර බය ඇතිනවා ටික දවසක් ආගන්තුකයි ඉස්සෙල්ලම. පව් කාලෙකදී ඒකෙන් පුළුවන් දෙයක් බව ඒක බය බය වෙන දෙයක් නෙමෙයි කියලා මට වැටහෙනවා. තමන්ගේ මන්දකීම. ඊට පස්සේ හිතුවොත් එහෙම යන්න ඕනේ අහවල් දිහාට. ඩක්කන ඇදලා යනවා ඉතින්. හිතන හිතන පැත්තට යනවා. එහෙමත් ආවක් එනවා.